අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාන්ත පින්වත්නි අපි සාමාන්‍ය අඟහරුවාදා මේ වෙලාවට නිවනේ නිවීම දේශනාව මුල් කරගෙන යම් සාකච්ඡාවක් පවත්වනවා. නිවනේ නිවීම දේශනාව මීට අවුරුදු ගණනාවකට කලින් අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මේ නිසරණ වනයේදීම යෝගාවචර සංඝ පිරිසක් ඉදිරියේ තියාගෙන තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේ දේශනා මාලාව දේශනා 33කින් සමන්විතයි. ඉතින් මේ හැම එක දේශනාවක් ගානේ ඊටාම සාරවත් කරුණු රැසක් එකට ගොනු කරලා තියෙනවා. ඒ නිසා ඒ ස්වාමින් වහන්සේ කතා කරන විවිධාකාර කරුණු තවදුරටත් සාකච්ඡා කරන්න අපිට සෑහෙන වෙලාවක් ගත වෙනවා. මොකද මේ එක දේශනාවක පුදුමාකාර මහා සාරගර්ම කරුණු රසක් සාරගර්භ කරුණු රසක් අන්තර්ගත වෙනවා. ඉතින් අපිට ඒක එකක් ගන්න පොඩි විවරණයක් කරගෙන ඒ වගේම තේරෙන නොතේරෙන තැන් ගලපගෙන සෑහෙන පරිස්සමෙන් තමයි එතකොට මේ නිවනින් වීම දේශනා මාලාව සාකච්ඡාවට බඳුන් කරන්න වෙන්නේ. ඉතින් අපි දැන් මේ සාකච්ඡාව කරන්න පටන් අරත් පටන් අරගෙනත් සෑහෙන කාලයක් වෙනවා. නමුත් මේ වෙනකොට අපිට සාකච්ඡා කළා මේ අපි සාකච්ඡා කරමින් පසු වෙන්නේ 8 වෙනි දේශනාවේ. ඉතින් මේ මීට සමගාමීව ඇත්තටම අපිටත් වඩා කලින් ජර්මන් ජාතික අනාලියෝ ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් මේ දේශනා මාලාවම යම් සාකච්ඡාවකට බඳුන් කරන්න පටන් ගත්තා ජර්මනියේදී. උන්වහන්සේ දැනට කටයුතු කරන ඒ හැම්බර්ග් කියන මේ ජර්මන් මේ විශ්වවිද්‍යාලය මුල් කරගෙන උන්වහන්සේ ඒක මේ නොමිලේ ලෝකවාසී එක අතකින් මේ ඒ නියුනි නියම දේශනා මාලාවට යම් ඇල්මක් දක්වන ඒ ගැන વિચાર බුද්ධියක් තියෙන බෞද්ධ රසක් නැත්තම් භාවනාව නියෝගීන් රසක් මුල් කරගෙන ඒක ෆෝරම් එකක් විදිහට මේ කරගෙන යනවා ඊටාම සාරවත් කරුණු රසක් එතෙන්දිත් ස්වාමින්වහන්සේත් පතක් කරනවා. ඇත්තරම උන්වහන්සේගේ ඒ ක්‍රියාවලිය හරහා නිවැරදි නියම දේශනා මාලාවට ලොකු අන්තර්ජාතික තැනකුත් ලැබුණා. නොදැන සිටපු අය ඒකේ තියෙන සාරවත් බව වටහා ගන්නත් පටන් ගත්තා. ඉතින් ඒ හරහාම තමයි ඇත්තටම નિසරණ වනයේටත් නැවත ඉල්ලීමක් ලැබුණේ මේ නිවැරදි නියම දේශනාව තවදුරටත් පැහැදිලි කරමින් විග්‍රහ කරමින් යම් පමණක සාකච්ඡාවක යෙදෙන්න කියලා. ඉතින් ඒ අනුව තමයි අපි මේක පටන් ගත්තේ. එතකොට මේ වෙනුවට මතක් කළා වගේ අපි දැනට ගත කරනවා 8 වෙනි දේශනාවේ. ඉතින් ගියවර ලොකු ස්වාමීන් වහන්සේ මේ දේශනාව එතකොට තවදුරටත් විග්‍රහ කරා. ඉතින් අද අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා එහෙමනම් 13 කුටියේ ස්වාමීන් වහන්සේට අපිට ආරම්භයක් ලැබලා දෙන්න කියලා ගිය වාරේ නවත්තපු තැන ඉඳලා.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 නමුත් මේ තීර්ථකයන් යදු අර්ථයෙන් ගත්තොත් ධර්මයේ විකෘත වෙනවා. ඒ විදිහේ අවස්ථාවක් නිසා තමයි අටුවාචාරින් වහන්සේලා ඉතාමත් අවාසනාවන්ත අටුවාචාරින් වහන්සේලා ඉතාමත් අවාසනාවන්ත අන්දමට සස්වත්‍ර කියන වචනේ පවා නිවන හැඳින්වීමට යොදාගෙන තියෙන්නේ. ශාස්වත දෙයක් හැටියට. මූලිකම හේතුව අර භවයේ පිළිබඳ තියෙන වැරදි වැටහීම. මෙතන ඇත්ත වශයෙන් භවයක් තියෙනවා කියලා අභිමානය කියලා වචනයක් තියෙනවා. ඒකෙන් හැඟෙන්නේ වෙමි කියලා මානයක් ලෝකයේ තිබෙන බව. වෙන ශාස්ත්‍රවරුන් බැලුවේ මේ සත්‍ය වූ මම බේරා ගන්න. එහෙම නැත්නම් මමට අමුත්‍ය තත්වයක් ලබා දෙන්න. බුදු වහන්සේ ප්‍රකාශ කළේ මෙතන ඇත්ත වශයෙන් තියෙන්නේ අස්මිමානය. වෙමි කියන වෙමි කියලා කියන මානයක් පමණයි. මේ මාන ඉවත් කිරීමයි අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා තමයි නිවන පිළිබඳව සමහර විට සඳහන් වෙන්නේ සම්මා මානාභි සමය. අන්තමකාසි දුක්ඛස්ස අස්තිමාන සමුද්ධාතං පාපුනාති තිත්තේව ධම්මේ නිබ්බාන. රහතන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා අස්තිමානයේ විනාශ කිරීමක් කියන தത്വයට පැමිණෙනවා කියලා. ඒක දිත්තේව ධම්මේ නිබ්බාන. ඒකමයි පිටු දැමියෙහිම නිවන සමහර කෙනෙක් කල්පනා කරනවා අස්මිමානය සමුග්ඝාතය වෙනවා අස්මිමාන සමුග්ඝාතය වෙනමයි නිවන වෙනමයි කියලා. නමුත් අස්මිමාන සමුග්ඝාතයක් එක්කම නිවීම එතරම්යි. මක්නිසාද මේක මේ ඇත්ත වරපටක්. ඇත්ත කමයක් කියලා හිතාගෙන මෙච්චර කාලයක් අමර අමර හිටියේ. මේක තේරෙන්නේ නැත්තේ අර උපාදානයේ මෙදින් අල්ලා ගැනීම නිසා. නමුත් අතහැරිය මොහොතේ තේරෙනවා මේ රහස වැටහීම නිසා තමයි ආර්ය පුද්ගලයා හැඳින්වීමට යොදන පද මේ සංසාරයේ උපදින උපපති සංඛ්‍යාව අනුව නම් කරලා තියෙනවා. අර වැටහීම එනවා. සත්තක් සත්තත්තු පරම කියන සෝවාන් පුද්ගලයා තව හත්වරයි උපදින්නේ. අර ගඟේ ගිහිලා ඒ නිසා රහත ඒ නිසා රහසක් වටහා ගත්ත ආරෂ්ඨාංගික මාර්ගයේ ගියොත් මේක ලියා ගන්න හැකියි කියලා. අතහරින්න බය ඉන්නේ ඉල්ලලා ඉන්නේ. අතහරින්නේ නැත්තේමක් නිසාද? අතහැරියොත් විනාශයක් වෙයි කියලා. චුට්ටක් හරි. අපි පොඩ්ඩක් මේකේ ඇත්තරම මේ චුට්ටක් කලබල නැහැ. සඳහන් වෙනවා මේ අස්විමානයේ සම්බන්ධයෙන් අස්විමානයේ සම්බන්ධයෙන් ඇත්තටම සඳහන් වෙන තැන් කීපයක්ම අපිට තෝරගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා පුජ්‍යලයක් ඉන්නවා කියලා හිතන ස්වභාවයක්. අපි තුල යම් හැඟීමක් තියෙනවා මේ මම ජීවත් වෙනවා, මම ඉන්නවා, මම ආර කටයුත්ත කරනවා, මම මේ කටයුත්ත කරනවා කියලා එක්තරා අන්දමක අපි ගාව යම් පිළිගැනීමක් තියෙනවා. එතකොට මේ ඒ තියෙන පිළිගැනීම සත්‍ය එකක්ද නැත්නම් අසත්‍ය එකක්ද මේ අපි හදාගත් එකක්ද මනෝරූපයක්ද මනෝවිකාරයක්ද කියලා පොඩක් විසඳ ගන්න සිද්ධ වෙනවා. මොකද ඒක ඊටාම ගැඹුරට අපි තුල කාවැදලා තියෙන්නේ. අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් වශයෙන් තමයි ඔක්කොම කටයුතු කරන්නේ. ඉතින් අපි සීලයක් ආරක්ෂා කරද්දී ඔන්න මමෙක් ඉන්නවා. සමාධියක් වඩනකොට මමෙක් ඉන්නවා. හැබැයි ප්‍රඥා ශික්ෂාවට එනකොට පොඩ පොඩ මේකේ තියෙන මේ පැටලිච්ච ස්වභාවය එහෙම නැත්නම් මේකේ තියෙන මුලා වෙන ස්වභාවය රැවටිච්ච ස්වභාවය කෙනෙකුට තේරෙන්න ගන්නවා. අනාත්ම දර්ශනය ටික ටික ඉස්මතු වීමත් එක්ක. මෙතන තියෙන හේතුඵල ධම සනාත වීමත් එක්ක. එතකොට මේකේ මේ යන ගැඹුරත නැත්නම් මේ විපස්සනාවේ පරිණත වීමක් එක්ක විපස්සනාවේ මුදුන් පැමිණීමක් පැමිණීමක් එක්ක තමයි එතකොට අස්මිමානයේ ක්‍රමානුකූලව දුර වෙලා යන්නේ. මෙතෙන්දී ඕන්න ඒකට මතක් කරගන්න පුළුවන් කොයිතරම් මේකේ ගැඹුරක් තියෙනවද කියන එක. එක සූත්‍රයක් වෙනවා හේමක සූත්‍රය කියලා ඒකෙදී එක්තරා කේමක කියන සාමින්හන්සේ කෙනෙක් වැඩිහිටි සාමින්හන්සේ කෙනෙක් හොඳට භවනා කරලා තමන් තුළ තිබුණා නම් යම්කිසි උද්දම්බ මේ ඕරම් භාගයේ සංයෝජන පහ ඒ සංයෝජන පහ දුරු කරලා අනාගාමී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. දැන් මේ සායනසේ හරීම වයසක මේ වයෝවෘද්ධයි. ඉතින් අනිත් සාමින්න දැන් ටිකක් මරණාසන්න අවස්ථාවක තමයි පසු වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අනිකුත් මේ වෙනත් තේර ස්වාමින් වහන්සේලාට අවශ්‍ය වෙනවා මේ ස්වාමින් වහන්සේ ඇත්ත වශයෙන්ම කොයි පමණකට මාර්ගඵල ප්‍රතිවේදයක් කළා තියෙනවද කියලා තේරුම් ගන්න. ඉතින් එක්තරා මේ දූතයෙක්ව එවනවා වෙනත් ස්වාමින් වහන්සේ කෙනෙක්ව එවනවා මේ ස්වාමින් වහන්සේත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඔබ වහන්සේ මේ වෙනකොට අරහත්ත්වයටපත් වෙලාද තියෙන්නේ කියලා. ඉතින් ඒ දූතයා ඇවිල්ලා මේ ස්වාමින් වහන්සේත් එක්ක කතා කරනවා. කතා කළා මේ බැලුවාම ඉතින් මේ ස්වාමින් වහන්සේ කියනවා මට මේ එකම ස්කන්ධයක්වත් මම මමයි කියලා ගන්නෙ නෑ එකක්වත් මගේ කියලා සලකන්නේ නැහැ හැබැයි තාමත් ඒ වුණාට මම ජීවත් වෙනවා කියලා වගේ හැඟීමක් මන් තුලින් සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ශය නොවෙච්ච බවට යම් සංකේතයක් යම් හැඟීමක් වගේම මේ යම් අංශු මාත්‍ර වශයෙන් හෝ අස්විමානයක් තියෙන බව මට වැටහෙනවා ඒ හින්දා මම රහත් වෙලා නැහැ කියලා. ඉතින් මේක තේරුම් ගන්න හරි අමාරු වෙච්ච ඒ දූතයා ඉතින් නැවතත් යනවා අර තෙරුන් වහන්සලා ගාවට. ඉතින් ඒ තෙරුන් වහන්සලාත් දැන් මේක විග්‍රහ කරන්න බලනවා. එතෙන්දී ඒ තෙරුන් වහන්සලාත් නිකන් හිතලා බලනවා දැන් මේ එකම ස්කන්ධයක්වත් මම මගේ කියලා සලකන්නේත් නැහැ. රූපය මගේ කියලා සලකන්නේත් නැහැ. වේදනාව මගේ කියලා සලකන්නේත් නැහැ. සංඥාවන් මගේ කියලා සලකන්නේත් නැහැ. සංස්කාරයන් මගේ කියලා සලකන්නේත් නැහැ. විඥාණය මගේ කියලා සලකන්නේත් නැහැ. ඒත් මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ හැබැයි රහත් වෙලත් නැහැ. ඒ තරම් ඒ තරම් ඉතාම සූක්ෂම මට්ටමකින් මේ අස්මිමානය ඒතකොට කාවැදලා තියෙනවා නැත්තම් මේ මුල් බැසගෙන තියෙනවා මේ අපි තුල නැත්තම් සත්වයන් තුල. ඉතින් මේක කරුණ ඉතින් තවදුරටත් පැහැදිලි කරගන්න අන්න ආයෙත් ආයෙත් අර දූතයා යවනවා මේ කේමක ස්වාමීන් වහන්සේ ගාවට. ඇවිල්ලා ඉවරලා මේ ඉතින් අර දූතයාට විස්තර කරන්න අමාරුයි මේ මොකද தත්ති කියලා. මේ ස්වාමීන් වහන්සේම හැරිමිටියත් අරගෙන යනවා මේ ඒ තෙරුන් වහන්සේලා ඉන්න තැනට. ගිහිල්ලා ඉතින් විග්‍රහ කරන්න උත්සාහ කරනවා මොකද්ද මේ සත්‍ය වශයෙන් සිද්ධ වෙන්නේ. උන්වහන්සේ හරි ලස්සක ලස්සන උපමාවක් දෙනවා. දැන් මලක් ගත්තාම මේ මලේ සුවඳ එන්නේ උන්වහන්සේ අහනවා මේ පෙති වලින්ද සුවඳ එන්නේ නැත්නම් කෙමි වලින්ද සුවඳ එන්නේ? එහෙම නැත්නම් රේණු වලින්ද සුවඳ එන්නේ? පරාග වලින්ද සුවඳ එන්නේ? මේ කොළ වලින්ද සුවඳ එන්නේ? මේ එකකින්වත් අපිට හරියට නිශ්චයක් වශයෙන් කියන්න බෑ සුවඳ එන්නේ කොතනින්ද හරියටම කියලා. උන්වහන්සේ කියනවා අන්න ඒ වගේ මටත් හරියටම දැන් මේ මම කියන හැඟීමක් එන්නේ මේ රූපේන්ද වේදනාවෙන්ද සංඥාවෙන්ද සංස්කාරයන්ගෙන්ද විඥාණයෙන්ද කියලා හරියට මට කියන්න බෑ. ඒත් හැබැයි මම කියන හැඟීමක් මාගාව තියෙනවා. ඉතින් මේ විදිහට උන්වහන්සේ ඔක විස්තර කරමින් විස්තර කරමින් යනවා. මේ විස්තර කරමින් යද්දී අන්න මේ සාවින්හන්ස කියනවා මේ තවදුරටත් මේ ධර්මයේ දේශනා කරමින් ඉඳද්දිම උන්වහන්සේ සෞකලසුන්නස ආධාත්වයටපත් වෙනවා. ඉතින් ඒක අතකින් තව පැත්තෙන් අපිට හිතන්න තියෙන්නේ අර මේ විමෝක්ෂ මොකක්ද ඒකට කියන්නේ පස්සාකාරකයෙන් පෙන්නවා දැන් ඔන්න ධර්ම ධර්මයට දේශනා ධර්මයේ දේශනා කරමින් ඉඳද්දී ධර්මයට සවන් දීගෙන ඉඳද්දී භාවනා කරද්දී ධර්මයේ සම්මර්ෂණය කරද්දී ධර්මයේ සාකච්ඡා කරද්දී විමුක්තායතන වශයෙන් පෙන්නනවා හිත මිදෙන්න පුළුවන් කෙලසුන් නැසින්න පුළුවන් නැසෙන්න පුළුවන් අවස්ථාවන් රසක්. ඔන්න මේ එක උදාහරණයක් තමයි මේ කේමක සූත්‍රය ධර්මයක් දේශනා කරමින් ඉඳද්දී අරහත්ත්වයටපත් වෙනවා. ඒතොරේ දේශකයාණන් වහන්සේ කොයිතරම් තමන් තුළ පිහිටලා බොහෝම සතිය පිහිටවගෙන මේ ධර්ම දේශනාව කරාද කියන එක එකතින් අපිට වටහා ගන්න පුළුවන්. එතකොට මේතනින් මතු කරන්න අවශ්‍ය වුණේ ඇත්තටම මේ අස්මිමානය කියන එක කොයිතරම්නම් සූක්ෂමව අපි තුල මුල් බැහැගෙන තියෙනවද? අපි ඕනම දෙයක් කරද්දී මේ මම කරනවා කියලා හැඟීමක් අපි තුල යට තියෙනවා. මගේ මගේ දෙයක් මෙතන තියෙන්නේ කියලා යම්කිසි හැඟීමක් අපි තුල තියෙනවා. අන්න ඒ වගේ ඊටාම සියුම්ව අපි තුල වැඩ කරන ඒ අස්මිමානය කියන ස්වභාවය තමයි එතකොට මේ මෙතනදී අත්‍තර මේ කටුගල සානසේ මතක් කරන්නේ. ඉතින් මේක සම්බන්ධයෙන් කොයිතරම්නම් අපි මුලාවක ඉන්නවද කියන කාරණාව තවත් සූත්‍රයක් ඕනනම් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ සූත්‍රය හම්බෙනවා කන්දක මේ සලායතන සංයුත්තේ ඒකේ ඒකේ නම දාලා තියෙන්නේ යවකලාපී සූත්‍රය කියලා. ඒ ආසිවිස වර්ගයේ මේ යවකලාපී සූත්‍රය තියෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඇත්තටම මේකේ දීර්ඝ සූත්‍රයක් ඔක්කොම මෙතෙන්දී මතු කරන්න අවශ්‍ය නැහැ. ඒකේ මම මේ මේ වචන ටික පොඩ්ඩක් ඉදිරිපත් කරගන්නම්. බුදුන් වහන්සේ කියනවා අස්මීති භික්ඛවේ මඤ්ඤිතමේතං. අයං අස්මීති මඤ්ඤිතමේතං. භවිස්සanti මඤ්ඤිතමේතං. න භවිස්සanti මඤ්ඤිතමේතං. රූපී භවිස්සanti මඤ්ඤිතමේතං. අරූපී භවිස්සanti මඤ්ඤිතමේතං. සංඤී භවිස්සanti මඤ්ඤිතමේතං. අසඤ්ඤී භවිස්සanti මඤ්ඤිතමේතං. නේව සංඥා නාසඤ්ඤී භවිස්සanti මඤ්ඤිතමේතං. මඤ්ඤිතං භික්ඛවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං තස්මාතිහ භික්කවේ අමඤ්ඤමානේන චේතසා විහෙරස්මා විහෙරිසා මාති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බන් සික්කිතබ්බන්. මෙතන හරිය ගැඹුරු කාරණා රසක් ඇත්තම මේ ඉදිරිපත් වෙන්නේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ දැන් මම ඉන්නවා කියලා එන හැඟීම පවා මඤ්ඤිතයක්. අපි හිතින් හදාගත්ත මඤ්ඤණාවක්. හිතින් කරපු හිතින් හිතන හිතින්ම හදාගත්ත සංකල්පයක් කියලා තමයි මේ මඤ්ඤිතයක් කියලා කියන්නේ. ඒතර මම ඉන්නවා කියලා ගත්තත් මම වෙමි කියලා ගත්තත් එතනක් තියෙන්නේ සියුම් සූක්ෂම වශයෙන් අපි හදාගත්ත දෙයක්. මනසෙන්ම හදාගත්ත දෙයක්. ඉතින් හරිම අමාරුයි තේරුම් ගන්න කොහොමද මේ තරම් සූක්ෂම මට්ටමකින් අපි මේ දේවල් තේරුම් ගන්නෙ. ඒකයි ඇත්තටම විපස්සනාවේ සෑහෙන්න ගැඹුරකට යන්න වෙනවා. සෑහෙන හිතේ නිශ්චල භාවයක් ඇති කරගෙන ඒ නිශ්චලතාවය තුළින් කොහොමද මේ ඊටා සූක්ෂමම මේ මමයා වැඩ කරන්නේ මම ඉස්සරහට එන්නේ කියන කාරණාව මතු කරගන්න සිද්ධ වෙනවා. නැත්තම් හරිම අමාරුයි මේ මතු පිට තියෙන කෙලෙස් පදාසයක් එක්ක මතු පිට සැරිසරන කෙලෙස් රසක් එක්ක මේ ඊතා සූක්ෂම මමත්වයක් සහිත සිතුවිල්ලක් හඳුනා ගන්නවා කියන එක මේ පහසු නෑ. මොකද අපේ රාගය, ద్వේෂ, මෝහ ඇවිස්සලා තියෙනකොට සෑහෙන රළු භාවයකින් රළු ඝන බල ඝන බාලත්වයකින් යුක්ත කෙලෙස් රසක් තියෙනකොට මේ ඊටාම සූක්ෂම මට්ටමේ මේ අස්මිමානයක් කියන ක්ලේශයක් හඳුනා ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒක නිකන් හරියට මේ කුණු ගොඩක් අවුරුදු ගාණක් පරණ වෙච්ච කුණු ගොඩක් තියෙන තැනක තවත් පොඩි කඩදාසි කෑල්ලක් දැම්ම කියලා ඒකෙන් ඒකේ ලොකු මේ මේ බලපෑමක් අර කුණු ගොඩට වෙන්නේ නැහැ. මොකද දැනටමත් ඒක කුණු ගොඩක්මයි. ඒක දැනටමත් ගඳක් ඉහනවා. දැනටමත් ඒක විසිරලායි තියෙන්නේ. දැනටමත් ඒක අපවිත්‍රයි. ඉතින් බඳු අපවිත්‍ර බහුලව අපවිත්‍රච්ච තැනකට තවත් එක අපවිත්‍ර දෙයක් මතුවනා කියලා එයාගෙන් ලොකෝ මේ මේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ හිතත් තනිකර කෙලෙස් බහුල බහුලව මේ ගත වෙනකොට එතෙන්ට අර වගේ මම මුල් කරගෙන යම්කිසි සිතුවිල්ලක් පහළ වුණාට ඒක කැපිලා පෙනෙන්නේ නැහැ. ඒ නිසා විපස්සනාවේ සෑහෙන ගැඹුරකට යන්න වෙනවා කොයිතරම් අපි මේ තැන් තැන් වල විවිධාකාර කටයුතු හරහා කොහොමද මේ මමයා හදන්නේ කොහොමද ඊටාම සූක්ෂම මේ දේ සිද්ධ වෙන්නේ කියන එක හඳුනගන්න සෑහෙන කාලයක් යනවා ඒ නිසා දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ යවකලාපී සූත්‍රයේදී මතු කරන්නේ අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතං. මන්න මේ අස්මි මානෙ මුල් කරගෙන ඒ අපේ හිතේ ඇතිවෙන අස්මි මම කියන හැඟීම පවා බුදුරජාණන් වහන්සේ කියන ඒක මඤ්ඤිතයක්, මඤ්ඤණාවක්. හිතින් හදාගත්ත දෙයක්. ඊළඟට කියනවා අස්මීති භික්කවේ ඉංජිත මේතං. මේක මේ ඉංජිතයක්. මේක මේකත් නිකන් කම්පණය වෙන ස්වභාවයක්. හිතේ හටගත්ත නිකන් මතුවීමක්, ඉල්පීමක් වගේ දෙයක් තමයි මෙතනත් තියෙන්නේ. තවත් ඊළඟට කියනවා අස්මීති භික්කවේ පపంచිත මේතං. අන මේක මෙතන තියෙන ප්‍රපංචයක්. මේක ඇත්තක් නෙමෙයි. මෙතන තියෙන ප්‍රපංචයක්. මේ තණ්හා දිට්ටි මාන හරහා ආපු සිතුවිල්ලක් මෙතන තියෙන්නේ. අපි මේක නිරන්තරයෙන් මොහොතක් පාසාම මේ හදා හදා යනවා නෙමෙයි. විටින් විට මේ මමයා ඉදිරියට එනවා. මමයා මතු වෙනවා. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් නිකන් ඔන්න කැපිලා පේන්න, පෙන්눔 කරන්න දෙයක් අපි තුල ඉස්මතු වීමක් වෙනවා. ඉතින් අර ඒ බඳු ඉස්මතු වීම ඇත්තටම මේ හඳුනාගෙන එතන එතන තින් ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා. ඒවා හරහා අපි ක්‍රියාත්මක වෙලා එතන එතන මමෙක් හදන්න ගියොත් ඔන්න පැටලෙනවා. ආයෙත් අර අරකේ ගැඹුරකට ගැඹුරකට අන්න යන්න ගන්නවා. උදාහරණයක් වශයෙන් දැන් ප්‍රපංච වශයෙන් අපි මේක අදහසක් ගත්තොත් දැන් අපි තුමු මුලින් ඔන්න පුංචි ඇටයක් පැල කළා. ඒකෙන් ඔන්න පෙති දෙකක් සහිතව නැත්නම් කොළ දෙකක් සහිත පුංචි පැලෑටියක් වශයෙන් මතු වුණා. ඉතින් ඕක ඊළඟට අපි තුන් පෝර දාලා වතුර දාලා ඔන්න මේක තවදුරටත් මේ පැලයක් වශයෙන් වර්ධනය වෙනවා. ඊළඟට ඔන්න ඕක තවත් වර්ධනය වෙනවා. වර්ධනය වෙලා වර්ධනය වෙලා මහා වෘක්ෂයක් වශයෙන් අතුපතර විහිදිලා හැම පැත්තෙම හාත්පස පැතිරෙන මහා වෘක්ෂයක් බවට පත් වෙනවා. ඔන්න ඒ වගේ තමයි අපේ හිතෙත් ඇති වෙන සිතුවිලි අපි පුංචි සිතුවිල්ලකින් පටන් ගන්නවා සමහරවිට පුංචි සංඥාවකින් පටන් ගන්නවා ඒ සංඥාව අපි ඒ මට්ටමේ තියන්න නැතුව ඒක අපි සංස්කරණය කරනවා. ඒකට අඩු අඩු වැඩි එකතු කරනවා, පාට එකතු කරනවා. ඊළඟට අතින් තව දේවල් දාගන්නවා. අන්න අර සංඥාව හරහා ඔන්න සිතුවිලි ටිකක් පහළ වෙනවා. ඒ සිතුවිලි වලට අපි තවත් සිතුවිලි ටිකක් එකතු කරනවා. ඒ සිතුවිලි වලට තවත් සිතුවිලි ටිකක් එකතු වෙනවා. ඔන්න අතුපතර විහිදෙලා සම්පූර්ණයෙන්ම සිතුවිලි සමුදායක් බවට ලොකු ඇතුලේ කතාවක් බවට දැන් ඔන්න අර සංඥාව පුංචි සංඥා තාම ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා. අන්තිමට මේක අපිට නවත්තන්න බෑ. සම්පූර්ණයෙන් මේ හටගත්ත ප්‍රපංචයට, හටගත්ත ඒ සිතුවිලි රැසට හරියට නිකන් පඹ ගාලක පැටලිච්ච මිනිස්සෙක් වගේ මුලක් අගක් හොයාගන්න බැරි තරමට පැටලෙනවා. නූල් බෝලේ පැටලුණා වගේ දැන් ඔන්න පැටලලා තියෙන්නේ. ඔන්න වගේ ස්වභාවයක් තමයි අපේ මේ හිතේ ප්‍රපංච වලට යටවීම තුළ සිද්ධ වෙන්නේ. ඒ ප්‍රපංචයට යට වුණාට පස්සේ අර හිතන්න උවමනාවෙන් පටන් ගත්ත මනුස්සයාටවත් දැන් තමන්ගේ හිතේ සිද්ධ වෙන මේ ක්‍රියාදාමය මේ නවත්තන්න වෙනස් කරන්න බෑ. එයා හුදු ප්‍රපංචයේ වහලෙබ් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ මහා භයානක තත්ත්වයක් අපේ මේ හිතේ හටගන්න ප්‍රපංචවල තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ අස්මීති භික්ඛවේ පපංචිත මේතක්. ඉතින් මේ මම ඉන්නවා මම වෙමි මමයි මේ නැත්නම් මේ දේ මගේ කියලා මේ විදිහට අපේ විභක්ති රූප හරහා මේ මමයා අර්ථ දක්වන අර්ථ දැක්වීම දුරයන් වහන්සේ කියන මෙන්න මේක පపంచයක්. ඉතින් මේ වගේ මේ තවත් මෙතන තව එක්ස්ට්‍රාට එකතු කරන්න පුළුවන් අස්මීති බික්කවේ මානගත මේතං. ඔන්න තවත් කෑල්ලක් එනවා. දැන් අර දැන් මේ කටුකුරුන් සාමණේර වහන්සේ දැන් මේ මතු කරන්න යන කාරණාවත් එක්ක අන්න බුදුරජාණන් වහන්සේ මේ යවකලාපී සූත්‍රය ඉදිරිපත් කරන ඒ අන්තිම මේ අර්ථ දැක්වීම ඊටාම වැදගත් වෙනවා. මේකත් එක්ක සෑහෙන සැසඳීමක් ගැළපීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා අස්මීති භික්ඛවේ මානගත මේතං. අයං අස්මීති මානගත මේතං. භවිස්සanti මානගත මේතං. න භවිස්සanti මානගත මේතං. මේ ආදී වශයෙන් විස්තර කරනවා. එතකොට මේ මම වෙමි නැත්නම් මම ඉන්නවා කියලා හැඟෙන්න මානයේ යම්කිසි අපි තුළ තියෙන මාන්නේ නැත්නම් අපි තුළ තියෙන මේ මානේ මනින ගතියේ ඒ ස්වභාවයේ යම් පමණක කුළු ගැන්වීමක් තියෙනවා. යම් පමණක සම්බන්ධයක් තියෙනවා. අපි තුල මාන්නේ තියෙනකොට තමයි අන්න මම ඉන්නවා කියලා එන්නේ. මාන්නෙන් උසි ගැන්විලා තමයි අර සිතුවිල්ල පහළ වෙන්නේ. අපි තුල සම්පූර්ණයෙන් අන්න මානෙ දුර වෙලා නම් 100%ක් මානෙන් තොර නම් අපේ හිත එහෙනම් මම ඉන්නවා, මමෙක් ඉන්නවා, මම පුජ්‍යලයක් එහෙම කියලා ඒ අහු වෙන විදිහට පහළ වෙන්න බෑ. නමුත් වචන පාවිච්චි කරන්න පුළුවන් මම කනවා, මම බොනවා, මම කියනවා, මට කිව්වා මම යනවා මේක මගේ කියලා කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් වුණත් වචන පාවිච්චි කරනවා කියන එකත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. නමුත් ඒක එකක්වත් පරාමර්ශණය කරන්නේ නැතුව, දැඩිව ග්‍රහණය කරන්නේ නැතුව. එතකොට මෙතන තියෙනවා එක්තරා අන්දමින් හරීම පට බේරගත යුතු තැනක්. දැන් සාමාන්‍යයෙන් රහත් අරහත්ත්වයටපත් නොවෙච්ච කෙනෙක්ගේ හිතේ මේ වගේ මම මුල් මමෙක් මුල් කරගෙන මාන්නයක් මුල් කරගෙන සිතුවිලි පහළ වෙනකොට අන්න මම ඉන්නවා මගේ මේක මගේයි අහර මෙහි කියලා ඒකට අහු වෙන ස්වභාවයක් ඒක පැටලෙන ස්වභාවයක් තියෙන්න පුළුවන්. නමුත් රහතන් වහන්සේ කෙනෙක් හුදු වචන ව්‍යවහාර මාත්‍රයෙන් ලෝක ව්‍යවහාරය නිවැරදිව තේරුම් අරගෙන ඒ වචන පාවිච්චි කරනවා. හැබැයි එකක්වත් පරාමර්ශණය කරන්නේ නැතුව. ඉතින් මෙතනත් පොඩි තවත් පැත්තකින් ඒ වෙන කාරණයක් ඇත්තටම. ඒතර මෙතෙන්දි මේ මතු කරන්න හදන්නේ කටුකුද සායන්හන්සේ යම්සි හිතක සම්පූර්ණයෙන්ම මෙන්න මේ අස්මිමානයේ පහ ප්‍රහීන වුණා නම් සම්පූර්ණයෙන්ම ඒ හිත එතකොට මේ උද්දම්භාගයේ සංයෝජන වලිනුත් නැති වෙලා යනවා. දැන් අර කේමක සූත්‍රය මතක් කරගත්තොත් ඉතින් මේ අර ස්වාමීන් වහන්සේට බරපතල විදිහේ පැටලෙවිලක් නෑ මේ ස්කන්ධයන් සම්බන්ධයෙන්. ඒ එක ස්කන්ධයක්වත් උන්වහන්සේ මම කියලා සලකන්නේ නැහැ, මගේ කියලා සලකන්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් උන්වහන්සේ ගාව මේ ඔක්කොම හරහා හැබැයි ඒත් මමෙක් ඉන්න ගතියක් තියෙනවා. එතකොට අන්නේ මමෙක් ඉන්න ගතිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යන්නේ එතකොට අරහත්ත්වයටපත් වීමේදී. උන්වහන්සේ එතකොට අරහත්ත්වයටපත් වුණාට පස්සේ අන්න උද්දම්භාගයේ සංයෝජන පහත් දුර වෙලා යනවා. අන්න එතකොට ඉතින් ඒක තියෙන්න බෑ. එතකොට එතකොට තමයි අන්න මේ කටුකුරුසානසේ කියන්නේ සම්මා මානාභි සමය අන්තමකාසි දුක්ඛස්ස. අන්න මේ මාන්නේ සම්පූර්ණයෙන්ම දුරු කරා නම් අන්න ඒ අවස්ථාවේදී අවසාන වශයෙන් අන්න මේ දුකේ සම්පූර්ණ කෙලවර වීමක් සිද්ධ වෙනවා. ඊළඟට අසීමාන සමුග්ඝහතං ditthiva dhamme nibbanam papunaati ditthiva dhamme nibbanam යම්ස කෙනෙක් සම්පූර්ණයෙන්ම මේ අසීමානය සමූල ඝාතනය කරා නම් නැත්නම් සමූල මූලික මුලින් උපුටා දැම්මා නම් අන්න ඒ හිත සම්පූර්ණයෙන්ම අන්න අරහත් වේරපත් වීමක් නැත්නම් නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමක් උත්කෘෂ්ඨ මට්ටමේම ප්‍රත්‍යක්ෂ කිරීමක් සිද්ධ වෙනවා. ඒතර රාග දේශ මොහයන් සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. ඒතර මේ සායනස දැන් ඒතර මතක් කරන්නේ. ඒතර මේ අස්මිමානය සම්පූර්ණයෙන් දුරු වීමත් නිවන සාක්ෂාත් වීමත් කියන දෙකම එකයි. අස්මිමානයේ තියෙන තාක් පූර්ණ වශයෙන් කෙනෙක් නිවන සාක්ෂාත් කරලා නැහැ. එයා ඊට වඩා අඩු මට්ටම් වල ඉන්න පුළුවන්. ඉතින් ඒ කාරණාවත් දැන් ඉස්සරහදී ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ඉතින් මෙතෙන්දී ඒතර අපි මේ කටුකුරුන් සානස මතක් කරන්නේ ඒතර යම්සි සිතක අස්මිමානයේ තියෙන තාක් ඒක පැටලෙන ගතියක් තියෙනවා. ඒ හරහා කෙනෙක් මම එක් පුද්ගලයෙක් හදනවා. පූර්ණ නිවීමක් විමුක්ත වීමක් සිද්ධ වෙලා නැහැ. යම් අවස්ථාවක මේ පූර්ණ විමුක්ත වීමක් සිද්ධ වුණා නම් අන්න අසීමානය දුර වෙලයි තියෙන්නේ. එතකොට සමහර කෙනෙක් කල්පනා කරනවා අසීමාන සමුග්ඝාතය වෙනමයි නිවන වෙනමයි කියලා. නමුත් අසීමාන සමුග්ඝාතයත් එක්කම නිවන එතනමයි. අන්න ඒ නිසා ස්වාමීන් වහන්සේ තවදුරටත් ඒක සනාථ කරනවා තවදුරටත් මේ අවධාර්ණයෙන් ප්‍රකාශ කරනවා යම් කිසි හිතක අසීමානේ දුරු වුණා නම් එතන නිවනයි කියලා. ඒ නිසා ඒකට තවත් ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේම වචනයකුත් ඕනනම් අවවාදයක් වශයෙන් අපිට එකතු කරගන්න පුළුවන්. මේ සූත්‍රයේ අර කියනවා අස්මීති භික්ඛවේ මානමේ මානගත මේතං අයං අස්මීති මානගත මේතං. ඒ කියන්නේ මේ මම ඉන්නවා කියන එක මම වෙමි කියන එක මාන්නේ මුල් කරගෙන ආපු සිතුවිල්ලක් ඊළඟට මම මෙහි වෙමි කියලා අදහස මානෙ මුල් කරගෙන මේ ආපු සිතුවිල්ලක් භවිස්සන්ති භවිස්සන්ති මානගත මේතම් ඒ කියන්නේ අනාගතේ මම ඉන්නවා කියලා හැඟීමක් එන එක මාන්නෙ මුල් කරගෙන ආපු එකක් න භවිස්සන්ති මානගත මේතම් අතීතේ අනාගතේ ඉන්න එකක් නැහැ කියලා මේ මමෙක් මුල් කරගෙන ආයෙත් එන සිතුවිල්ලත් මේ මාන්නෙ මුල් කරගෙන ආපු දෙයක්. ඉතින් මේ විදිහට කියාගෙන ගිහිල්ලා මෙතෙන්දිත් බුදුරජාන් වහන්සේ කියනවා මානගතම් භික්කවේ රෝගෝ මානගතම් ගණ්ඩෝ මානගතම් සල්ලම් තස්මාතිහ භික්ඛවේ නිහතමානේන චේතසා විහෙරිස්සාමාති එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බන්ති අන්න අපිට අවධානය යොමු කරන්න තියෙන ඊටාම ප්‍රබල තැනක් මෙතන මොකද බුදුරජාණන් වහන්සේ මෙතෙන්ද කියන්නේ ඔන්න මෙන්න මේ මාන්නේ මුල් කරගෙන ඉන මමෙක් ඉන්නවා මම ඉන්නවා කියන මේ හැඟීම මේක මානගතං ගණ්ඩෝ නැත්නම් මානගතං බික්කවේ රෝගෝ මෙන්න මේක ලෙඩක් මේක රෝගයක් අපි හිතනවා මේ මේ දේවල් කරා මේ මේ දේවල් කරා. ඉතින් මම ඉන්නවා මම ඉතින් ලොක්ෙක් මම මහා කැපිලා පේන මම මහා දක්ෂයෙක් කියලා හිතනවා. නමුත් ඒ නේන සිතුවිල්ලන් ગાත පාසා අපි තේරුම් ගන්න තියෙන්නේ බුදුරජාන් වහන්සේ මේක හඳුන්වන්නේ ලෙඩක් වශයෙන්. මේක හඳුන්වන්නේ රෝගයක් වශයෙන්. මානගතං ගණ්ඩෝ මේක මේක gaduwak මේක gediyak මානගතං සල්ලං මේක ඇවිල්ලා උලක් තස්මාතිහ භික්ඛවේ නිහතමානේන චේතසා විහෙරිසාමාති ඒ නිසා මහණෙනි මේ නිහතමානීව මාන්නේ හදාගන්න නැතුව මාන්නේ ඉස්සරහට දාගන්නේ නැතුව මේ එන සිතුවිලි වලට මාන්නේ මුල් කරගෙන එන සිතුවිලි වලට අහු වෙන්නේ නැතුව නිහතමානීව විහෙරිස්සාමාති වාසය කරන්න කියලාන්න බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා. තස්මා ඒවං හිවෝ භික්කවේ සික්කිතබ්බන්ති. මෙන්න මේ විදිහට මහණෙනි ඔබලා හික්මෙන්න. ඉතින් බුද්ධ වචනයත් ඉතින් අපිට ඒ අනුව මතක් කරගන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම එක පාරටම ඉතින් දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් මෙතන මමෙක් නෑ මොකෙක්වත් නැහැ හේතුඵල ධමයක් තියෙන. ඉතින් ඔක්කොම එනම් ඉවරයි අහරමේ කියලා. නමුත් අපිට එහෙම යන්නත් බෑ. මේකේ මේ යායුතු ක්‍රමවේදයක් තියෙනවා අනුපිළිවෙලින් යන ගත යුතු මාර්ගයක් තියෙනවා. ඉතින් මේ මාර්ගේ අපිට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි සම්පූර්ණ අසත්පුරුෂකම් අපි ගාව තියෙනකොට අපිට එකපාරට මේ මේ තුල මමෙක් නැහැ කියලා නිකන් සංකල්පමය වශයෙන් අවබෝධ කරගත්තට මේකේ මේ මාන්න ඉදිරි වෙලා යන්නේ නැහැ. අපිට ඒ වෙනුවට යම්සේ ශික්ෂාවක හික්මෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම සීල ශික්ෂාවක් පෙන්නනවා. සීල ශික්ෂාව පෙන්නද්දී එතකොට එතන මාන්නයක් මුල් කරගෙන යන්න වෙනවා. එතෙන්දී මාන්නයක් කියන්නේ මම දැන් සිල්වතෙක්, මම දැන් සත්පුරුෂයෙක් කියලා අන්න අර හිතපු අසත්පුරුෂ භූමියෙන් සත්පුරුෂ භූමියට අපිට පැමිණෙන්න සිද්ධ වෙනවා. ඒතර අසත්පුරුෂයෙක් හිටියා. දැන් ඔන්න සත්පුරුෂයෙක් ඉන්නේ. එතකොට එයාට හිත හිතට එන්න පුළුවන් ආ දැන් මං සිල්වතෙක් මම දැන් සත්තු මරන්නේ මම දැන් හොරකම් කරන්නේ මම දැන් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ කියලා අර මම මුල් කරගෙන හැංගීම් එන්න පුළුවන් හැබැයි කිසි වරදක් නැහැ මොකද අපිට එකපාරට බෑ මේ මේ මේ මට්ටම් වලට යන්න මේ කතා කරපු දැන් අද කතා කරපු මේ මට්ටමට යන්න මොකද ඒක තාම සූක්ෂමයි ඒ ක්‍රමානුකූලව යාමක් එතන තියෙන්නේ එතකොට ඒ සීලයක් ආරක්ෂා කරද්දී ඒ නිසා මම එක්ක ඉන්න පුළුවන් නමුත් ඒ වගේමයි ක්‍රමානුකූලව අපි හිතමු සීලය පදනම් කරගෙන යම්ස කෙනෙක් මේ භාවනාවක් කරනවා. චිත්ත සමාධියක් හදාන උත්සාහත් වෙනවා. අන්න එතෙන්දිත් මාන්නයක් තියෙන්න පුළුවන්. එයා හිතනවා දැන් මට උපචාර සමාධියක් තියෙනවා. දැන් මට ප්‍රථම ධානය තියෙනවා. මම දැන්ට අන්න ဒုတိ ය ධානය තියෙනවා. මට දැන් ඔන්න ආකින්චඤ්ඤායතනෙ තියෙනවා. ඔන්න මොනවා හරි මම මුල් කරගෙන මාන්නයක් හැදෙන්න පුළුවන් මේ සමාධියක් හරහා උනත්. ඒ නිසා ඇතම් කෙනෙක් උන මම දැන් ධානලාභී කියලා ලොකු මාන්නයක් ඇති කරගන්නවා. ඒ නිසා අර සමාධියේදී පවා මාන්නේ හිටිනවා. නමුත් ක්‍රමානුකූල ප්‍රඥා ශික්ෂාවට එද්දී තමයි තමන්ම ටික ටික ටික ටික මේ ගැඹුරු ස්පර්ශ කරන්න වෙන්නේ. ටික ටික මමත්වයේ දුර වෙන මාර්ගයක දුර වෙන ප්‍රතිපදාවක හැසිරෙන්න පටන් ගන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ තැන් අපි පටලවා ගන්න සුදුසු නෑ. සීලය මට්ටමේදී මේ අපේ අනාත්මය දාන්න ගියොත් පැටලෙනවා. සමාධිය මට්ටමේදී අනාත්මය දාන්න ගියොත් පැටලෙනවා. අනාත්මය දාන්න වෙන්නේම අනිවාර්යයෙන්ම එතකොට ප්‍රඥා ශික්ෂාවේදී. ප්‍රඥා ශික්ෂාවේදී මේ අවස්ථානුකූලව ටික ටික අපේ හිතේ වර්ධනය වීමක් සිද්ධ වෙනකොට විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට හේතුඵල ධහම Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි එතකොට මේ අනාත්මය මුල් කරගෙන මාන්නේ ටික ටික අයින් කර කර අපිට ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. තවත් මෙතන කටුකුරුන් සාන්නාසේ ඉදිරිපත් කරපු මේ උපමාවක් පොන්නම් පොඩ්ඩක් ඒක විස්තර කරගන්න වටිනවා. ආයි මතක් කරගන්න වටිනවා ස්වාමීන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා. දැන් පුජ්‍යලෝ දෙදෙනෙක් දෙපැත්තේ ඉඳගෙන මේ වරපටවල් දෙකක් තියන් ඉන්නවා. වරපටවල් දෙකක් කියන්නේ මොනවා හරි අපි තුමු ලණු දෙකක් තියන් ඉන්නවා. පොටවල් දෙකක් තියන් ඉන්නවා. ඒ දෙන්න එකම පැත්තට තමයි මේ ලණු දෙක කල්කවන්නේ. දැන් අපි දන්නවා මේ පොටවල් දෙකකින් පොටවල් දෙක ඇඹරෙන්න නම් ඒක ප්‍රතිවිරුද්ධ පැතිවලට තමයි කරකවන්න ඕනේ. කෙනෙක් අපි තුමු මේ එක පැත්තකට කරකවනවා, වම් පැත්තට කරකවනවා, අනිත් එක දකුණු පැත්තට නම් කරකවන්නේ. අන්න මේක දෙක ඇඹරිලා වරපටක් හැදෙනවා. ශක්තිමත් වරපටක් හැදෙනවා. නමුත් මේ දෙන්න එක පැත්තටම නම් කරකවන්නේ මෙතන වරපටක් හැදෙන්නේ නැහැ. නමුත් ඔන්න ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සන මේ ගැළපීමක් ඇතන කරනවා. නමුත් මැද්දේ ඉඳලා කෙනෙක් මේ වරපටවල් දෙක මැද්දෙන් අල්ලනවා. දැන් මැද්දෙන් ඔන්න දැඩිව ග්‍රහණය කරලා අල්ලගෙනයි ඉන්නේ. එතකොට අන්න අර පුජ්‍යලෝ දෙන්න කරකෙව්වොත් වම් පැත්තේ කොටසේ එතරම් වරපටක් හැදෙනවා. දකුණු පැත්තේ කොටසෙත් ඔන්න තවත් වරපටක් හැදෙනවා. අපි තුමු වම් පැත්තේ ඉන්න එක්කෙනා කරකවනවා වම් පැත්තටම. එතකොට අන්න ඒ කොටසෙදි වරපටක් හැදෙනවා. දකුණු පැත්තේ ඉන්න එක්කෙනා ඒත් අපි දැන් වම් පැත්තටමයි කරකවන්නේ. නමුත් අර මැද්දෙන් ඉල්ලගෙන අල්ලන් ඉන්න නිසා එතනත් වරපටක් හැදෙනවා. ඒතර වරපටවල් දෙකක් හැදෙනවා අර අත දෙපැත්තේ. මොකද මේ වරපට හැදෙන්නේ දෙන්න දෙපැත්තට කරකවන නිසා නෙමෙයි. දෙන්න කරකවන්නේ එකම පැත්තට. නමුත් වරපටක් හැදෙන්නේ මැද්දෙන් අල්ලන් සිටීම නිසා. ඒතර මේ උපමාව ඊටාම කදිමට ගැලපෙනවා. ඉතින් දැන් අපි බාහිරින් බැලුවාම එතකොට දැන් ඔන්න වරපටක් ඇඹරෙනවා. නමුත් අපිට අහු නම් මේ වරපට ඇඹරෙන්නේ අර මිනිස්සයා අල්ලන් ඉන්න නිසායි. මැද්දේ ඉන්න මිනිස්සයාගේ මේ ග්‍රහණය නිසායි, උපාදානය නිසායි මේ වරපට හැදෙන්නේ කියන කරුණ තමයි ස්වාමීන් මතු කරන්නේ. එතකොට දැන් අපි මේ වරපටක් තියනවා කියලා හිතෙන් හදාගෙන ඉන්නේ, දකින්නේ අපිට තේරෙන්නේ අන්න අර ඇල්ලීම තියෙන නිසායි. යම්කිසි අවස්ථාවක මේ ඇල්ලීම අතහැරියානම් නැත්නම් අත මුදා හැරියානම් එතකොට අර වෙලුක් කැවිලි ටික ඔන්න ගැලවිලා යනවා. වරපට තවදුරටත් ඇඹරෙන්නේ නැහැ. එතන ඇත්ත වශයෙන් සත්‍ය වරපටක් නැහැ කියන කාරණාව අන්න කෙනෙකුට වැටහෙනවා. අන්න ඒ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ මතු කරන්නේ. එතකොට ඒ උපමාව මේ දේශනාවාලාවේදී ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට ඒ කරුණුත් මේ ස්වාමීන් මතක් කරන්නේ මේ උපාදානයක් තියෙන තාක් තමයි භව තත්ත්වයක් තියෙන්නේ. හොඳට අපි මාක් හරි දෙයක් අපි දුමු වේදනාවක් ආවා. ඒ වේදනාව තා අපි ඇලුනා ආසාවක් පහළ වුණා අන්න ඒ හරහා තණ්හාවක් ආවා අන්නේ තණ්හාව තව තව වර්ධනය වෙන අන්න උපාදානයක් වුණා. උපාදානයක් වුණාට පස්සේ අපි ඒ පැත්තටම කැමති, ඒ පැත්තටම අපි යන්න බලාපොරොත්තු අන්න භව තත්වයක් හදෙනවා. උපාදාන පත්‍ය භවෝ. අන්න අලුත් ලෝකෙක, අලුත් ස්වභාවයක, අලුත් චිත්ත මට්ටමක අන්න අපි ජීවත් වෙනවා. මනසෙන් ජීවත් වෙනවා. අන්න වෙන ලෝකෙක අපි ඉන්නවා. අන්න අපි භව තත්වයකට යනවා. ඒ නිසා මේ භව තත්වයක් වෙන්න නම් අන්න අර දැඩි ග්‍රහණය, උපාදානය සිද්ධ වෙන්න ඕනේ. දැන් එතකොට මෙතන මේ උපමාවත් එක ගලපගත්තොත් මෙන්න මේ වරපට කියන භව తත්වය ඇති වෙලා තියෙන්නේ අර මැද්දෙන් අල්ලා ගැනීම කියන උපාදානය නිසායි. එහෙම නැත්තම් මේ වරපට වරපටක් නෙමෙයි. නිකන් හුදු මේ වෙන් වෙන්ව තියෙන වරපට දෙකක් පමණයි. නැතුව එකට ඇඹරිච්ච තනි වරපටක් නෙමෙයි. තනි කඹයක් නෙමෙයි. ඒ නිසා මෙන්න මේ අවබෝධයත් එක්ක අනු ස්වාමිනාස මතක් කරනවා යම්සි කෙනෙක් ප්‍රථම වතාවට මේ යම් අතහැරීමක් කරා නම් අන්න එයා තුළ බොහොම කාවැදිච්ච මට්ටමේ හැඟීමක් එනවලු මෙතන ඇත්ත වශයෙන් වරපටක් නැහැ. මෙතන ඇත්ත වශයෙන් භවයක් නැහැ. මේ උපාදානයේ නිසයි මෙන්න මේ භවය පවතින්නේ. මම වෙමි කියලා හිතන්නේ මේ උපාදානයේ හරහා. කෙනෙක් ඉන්නේ පුජ්‍යලයක් ඉන්නේ අන්න අර අල්ලා ගැනීම හරහා. භව තත්ත්වයේ තියෙන්නේ අල්ලා ගැනීම හරහා. එතකොට එයා හැබැයි ඒත් තාම අර ආශ්‍රයයන් ඡය නොවෙච්ච නිසා ආයෙත් හැබැයි ඉතින් ආපස්සට එනවා. නමුත් එයා සත්‍ය දැකලා ඉන්නේ. ඒ නිසා එයාට අන්න ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ උපමාවක් දෙනවා කියලා තව කොච්චර භව ගානක් යන් මේ යන්න තිබුණද ඒවත් කඩලා ගිහිල්ලා අන්න එයාගේ භව ගමන භව හතකට විතර සීමා වෙනවා කියලා කියනවා. සත්තක්කත්තු පරම කියන වචනේ මේ යොදනවා සෝවාන්ච්ච ආරයන් වහන්සේට. මොකද එයා දැක්කා මෙතන ඇත්ත භව මේ භවයක් නැහැ. මෙතන ඇත්ත කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් යන ගමනක් මෙතන නැහැ. මෙතන තියෙන අල්ලා ගැනීම නිසා හටගත්ත తాවකාලික භව ස්වභාවයක් තියෙන. કૃතිම භවය තත්වයක් මෙතන තියෙන්නේ කියලා එයා දැක්කා. ඒ නිසා එයාට තවදුරටත් ඒ හටගත්ත ප්‍රඥාව නිසා එයා දැන් තව තව දිගින් දිගට දිගින් දිගට කෙනෙක් හදා හදා මමෙක් හදා හදා දිගින් දිගට යන ගමනක් නැහැ. අනිවාර්යයෙන්ම හරියට නිකන් මේ මුදුන් මේ මුදුන් මුල කඩලා ගිහිල්ලා වගේ. එතකොට හැබැයි ඒත් අර වටේ තියෙන සුළු සුළු මුල් ටික හරහා තාමත් එයා ජීවත් වෙනවා. නමුත් අන්න ඒ ටික ප්‍රහාණය කරන එක තමයි ඊළඟ කොටසදී ඒවට සුද්ධ කරන්න වෙන්නේ. නමුත් මුදුන් මුල කපලා ගියා වගේ තමයි අන්න අර ප්‍රථම වශයෙන් ඒ මෙතන කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියන ස්වභාවයක් නැති මේක හුදු උපාදානයක් කරහා ඇතිවෙච්ච දෙයක් කියලා අන්න කෙනෙකුට මුල්වරට ප්‍රත්‍යක්ෂ වීම. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මතක් කරන අපි කෑලෝ නම් මතක් කරගත්තොත් සත්තක්හත්තු පරම කියන සෝවාන් පුජ්‍යලයා තව හත්වරයි උපදින්නේ. අර දඟය ලිහිලා. අර මෙතෙක් කාලයක් දෙපැත්තට එකම පැත්තට ඇඹරුවා හැබැයි මැද්දෙන් අල්ලන් හිටියා. ඒ නිසා හැදුනා ලොකු දඟයක්. ලොකු වෙලු කැවීමක් හැදුනා. නමුත් ඔන්න ප්‍රථම වතාවට අත හැරියා. මැද්දේ ඉන්නේ මේ තනත්තවන් අත හැරියා. ඒතර අර වෙලු කැවීම ලිහුණා. හැබැයි සමහරවිට තාම පූර්ණ වශයෙන් ලිහිලා නැතුව ඇති. මොකද ආයෙ ඇල්ලුවා. ඒ නිසා රහසක් වටහා ගත්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගියොත් මේක ලියා ගන්න හැකිය කියලා. ඒ නිසා රහසක් වටහා ගත්තා ආර්ය අෂ්ටාංග මාර්ගයේම ගියොත් මේක ලියා ගන්න හැකියි කියලා. මොකද දැන් එකපාරක් ලිහුණා. හැබැයි ආයෙත් ඇල්ලුවත් ඇල්ලුවා. නමුත් එයාගේ දැන් ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා මේ මාර්ගයේ දිගට ගියොත් මේ වෙලු කැවීම සම්පූර්ණයෙන්ම ලියා ගන්න පුළුවන්. මේ ඇඹරිලා තියෙන ඇඹරිල්ල සම්පූර්ණයෙන් ලියා ගන්න පුළුවන්. මේ පැටලිලා තියෙන පැටලිල්ල සම්පූර්ණයෙන් ලියා ගන්න පුළුවන්. මේ පඹගාලේ හිර වෙලා ඉන්න හිරවිල්ලෙන් අත මිදෙන්න පුළුවන්. අතහරින්න බයෙන් එලිලා ඉන්නේ. අතහරින්න නැත්තේ මක් නිසාද? අතහැරියොත් විනාශයක් වෙයි කියලා. ඒ කියන්නේ අපි අතහරින්න නැතුව අල්ලගෙන බදාගෙන ග්‍රහණය කරගෙන ඉන්නේ අතහැරියොත් නම් විනාශයි. අතහැරියොත් නම් අනාතයි කියලා හිතාගෙන හිතාගෙන ඉන්න නිසා. නමුත් මේ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මෙතන අතහරින්න කියලා ඇත්ත වශයෙන් තියෙන දෙයක් නැහැ. ඇත්ත වශයෙන් මමෙක් නැහැ. ඇත්ත වශයෙන් පුජ්‍යලයක් නැහැ. මම පුජ්‍යලයක් කියලා කියන එක අස්මීති භික්කවේ මානගත නේතම්. බුදුරජාණන් වහන්සේ කියන මේ මම ඉන්නවා කියන එක මාන්නේ හරහා අප එකක්. අස්මීති භික්ඛවේ මඤ්ඤිත මේතක්. මම ඉන්නවා කියන එක මඤ්ඤණාවක්. මේක මේ හිතින් හදාගත්ත දෙයක් කියන එක තමයි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ. හොඳයි. ඉතින් මම හිතනවා මේ මේවා සම්බන්ධයෙන් ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේ පොඩි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන විවරණය මේ තරම් ඊටාම පිරිසුදුයි ඊටාම ගැඹිරයි. නමුත් මේකට ඇත්තට වශයෙන්ම ඉන්දියාවේ පවතින හැකියාවක් ලැබුණ නැහැ පසු කාලීනව මේ ඉන්දියාවේ විවිධාකාර අනිකුත් බ්‍රාහ්මණික බලවේගයන් හරහා ප්‍රශ්න ඇති වුණා. ප්‍රශ්න ඇති වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉන්දියාවෙන් මුලින් උපුටා දැමුණා. ඉන්දියාවෙන් මැකිලා ගියා. ඉතින් අපිට මේ ළඟදී මේ ලොකු සාමින් වහන්සේ මේ සම්බන්ධයෙන් මේ ඉන්දියාවෙන් බුදුදහම මැකිලා යෑම සම්බන්ධයෙන් සෑහෙන දිගින් දිගටම ඔය ආදි ශංකරාචාර්ය මේ කියන ඒ තැනත් අහෙන් මුල් කරගෙන සෑහෙන මේ මේ නිවන නිවන දේශනා මාලාවේදී කතා කළා. ඉතින් ඒක අහපු අපේ අසන්නෙක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච මේ ලිපියක් එවලා තිබුණා කොහොමද මේ ඉන්දියාවේ බුදුදහම මැකිලා ගියේ බුදුදහම අපෙන් ගිලිහිලා ගියේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ඒක ඊටාම සාරවත් සංවේදනීය කරුණු රැසක් සඳහන් වෙනවා. ඉතින් මම ආරාධනා කළා අපේ මේ දේශනා මාලාවට සම්බන්ධ වෙන නිස්රණයට සම්බන්ධ රාණිදාශ වංශ මහත්මියට මේක පොඩි පොඩ්ඩක් පරිවර්තනය කරලා දෙන්න කියලා සිංහලට දාලා දෙන්න කියලා. මොකද අපි හැමෝම පොඩ්ඩක් එක පැත්තකින් දැනගන්න ඕනේ මොන විදිහටද මේ බුදුදහමට ඒගොල්ලෝ පහර දීලා තියෙන්නේ. මොන විදිහටද මේ බුදු දේශනාව විකෘති කරලා තියෙන්නේ. මොනවද මේකේ දරු මේ දේවල් ආටෝප හරහා මේවා මුලිනුපුටා දැම්මේ කියන කාරණාව අපි පොඩ්ඩක් දැනගන්න දැනගෙන ඉන්න එක වැදගත්. මොකද අද විවිධාකාර ප්‍රතිරූප හරහා මේ ධහම විකෘති කරන විවිධාකාර දේවල් මතුවෙනවා. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන සාරය මකා දාන විවිධාකාර දේවල් එනවා. ඒ නිසා අපි පොඩ්ඩක් අවදියෙන් ඉන්න ඕනේ. කොහොමද මේ ඉන්දියාවේ මේගොල්ලෝ මේක සූක්ෂම වශයෙන් අයින් කළේ? කියන කාරණාව බෞද්ධයන් වශයෙන් අපි තේරුම් ගන්න එක වටිනවා. ඉතින් මම 13 කොටේ සායනසෙන් ඉල්ලා සිටිනවා ඒ රාණ්ඩ රාජපක්ෂ මහත්මිය පරිවර්තනය කරපු ඒ ලිපිය පොඩ්ඩක් අපිට ඉදිරිපත් කරන්න කියලා. බුදුදහම ಭಾರತයේ නන්තාදාන වීම බුදුදහම ಭಾರතයෙන් අන්තර්දාන වීම අප්‍රකට වෘත්තාන්තයක්. සර්වඥ මහන්සේගේ ධර්මය ඒ උපන් රටින් සම්පූර්ණයෙන්ම වාගේ අන්තර්දාන වීම මුළු මහත් ලෝක ඉතිහාසයේ අඩු වශයෙන් ಭಾರತ ඉතිහාසයේ ඊටාම දුක්ඛදායක සිදුවීම් අතරින් එකකි. බුදුදහමත් එහි අවිහිංසාවාදී සංස්කෘතියත් මානව හිතවාදයත් එක්කලක මුළු මහත් ආසියාව පුරාම විවිධ පැතිර ස්ථාපනය වී තිබිනි. වර්තමානයේ බුදුදහම අදහන්නන් සිටින්නේ තිබ්බත දේශ සීමා ආසන්නයේ හිමාලයේ කඳු ආශ්‍රිත කුඩා බිම් කොටස්වල උතුරු සහ බටහිර දිග ಭಾರತයේ මෑත භාගයේදී අම්බේත්කාර්තුමා බුදුදහමට හරවාගත් වුන් වසන කුඩා පෙදෙස් කීපයකත් පමණි. බුදුදහම දුක්ඛදායක ලෙස ශ්‍රේෂ්ඨත්වයෙන් පිරිහි ಭಾರತයේ නැති ගියේ මන්දයි විග්‍රහ කිරීම සඳහා විවිධ මතවාද ඉදිරිපත් කරනු ලැබ ඇත. එක් මතයක් අනුව සංඝයා දූෂිත වීම බුදුදහම ක්‍රමයෙන් පිරිහි නැති වී යාමට හේතු වූයි දැක්වේ. කාලයත් සමග සංඝයා විනය නීති වඩ වඩාත් නොතකා හරිනි. ඒවා පිළිපැදීමෙන් වැළකුණු බව සත්‍යයක් වුවද බුදුදහමේ පරිහානියට හේතු වූයේ ඒ පමණක් නොවේ. බැලුවහම බුදුදහම වෙනුවට ජීවුණු වූයේ වඩා දූෂිත වූ බ්‍රාහ්මණ ආගමයි. තවත් මතයකට අනුව බුදුදහම ಭಾರತයෙන් අන්තර්දාන වුණේ බෞද්ධයින් දහස් ගණනින් සමූල ඝාතනය කළයි සැලකෙන අරාබි හා තුර්කි ආක්‍රමණ නිසාය. එහෙත් මෙම මතයද ಭಾರತයේ විතින් බුදුදහමේ සංස්කෘතිය නැතරම නැති වී යාම පිළිබඳව පිළිගත හැකි විග්‍රහයක් නොවේ. මක්නිසාදයක් බෞද්ධයින් බහුතරයක් සිටියා වූද එහෙත් බ්‍රාහ්මණ ආගමික රාජ પરම්පරා විසින් පාලනය වූද බෙන්ගාලය සහ සින්ත් ආදී ප්‍රදේශවල බෞද්ධයින් උසස් කුලිකයන්ගේ ඒකාධිපති පාලනයෙන් තමන් මුදාගත් ගැලවුම් පාරයන් ගැලවුම් කාර්යයන් පිරිසක් ලෙස මෙම ඉස්ලාම් වරුන් පිළිගත්හයි පැවසේ. පෙරදිග බෙන්ගාලයේ සහ සිම්පෙරසේ කුලහීනයන් බොහෝ දෙනා ඉස්ලාම් භක්තිය වැළඳගත්තේ මන්දයි මේන් පැහැදිලි වෙයි. මේ පෙදෙස්වල උසස් කුලිකයින් මෙසේ කළා නම් ඒ ඊතා සුළු වශයෙනි. බ්‍රාහ්මණ ආගම බුද්ධහම යටපත් කර නැගී සිටියේ බ්‍රාහ්මණ ආගමේම පුරුදු දෙයක් නිසාය. සරණාචාර්යන් වහන්සේ සැබෑ විප්ලවවාදියෙකි. උන්වහන්සේ බ්‍රාහ්මණ ආගමට විරුද්ධව ගෙන ගිය උද්‍යෝගී ව්‍යාපාරය පීඩිත පහත් කුලිකයින් අතරින් ඊටාම උද්‍යෝගවත් ලැබී ශ්‍රාවකයන් උන්වහන්සේ වෙතට ඇදී ඒමට හේතු විය. සර්වඥන් වහන්සේ බ්‍රාහ්මණ ආගමේ ප්‍රබලතම පදනම වූ දේවවාදයට අභියෝග කළහ. සියලු මිනිසින් සමාන බවද වේද සහ අනෙකුත් බ්‍රාහ්මණ ග්‍රන්ථ හරහා ආගමික අධිකාරයක් දෙන ලද වර්ණාශ්‍රම ධර්මයේ හේවත් කුල ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි බවක් දේශනා කළහ. අංගුත්තර නිකායේ දැක්වෙන පරිදි උන්වහන්සේ මෙසේ දේශනා කොට ඇත. භික්ෂූන්හි විශාලා විශාල ගංගා සමූහය මහා සමුද්‍රයට ගලා යමින් අනතුරුව ඒවායේ විවිධ විවිධ නම් නැතිව ගොස් හුදෙක්ම මහා සමුද්‍රයයි හැඳින්වෙන්නේ යම්සේද තථාගතයන් විසින් දේශිත ධර්මයට අනුගත වන ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශුද්ධ යන චතුවර්ණයන්ද සිය වෙනස් වර්ණාම කුල සහ තත්ත්ව අතහැර දමා එකම සංඝ සමාජයේ සමාජිකයින් බවට පත්වෙති. සර්වඥන් වහන්සේ බ්‍රාහ්මණ ආගමට විරුද්ධව කළ සටන නිසා උන්වහන්සේට බ්‍රාහ්මණයින් වෙතින් බොහෝ සතුරෝ ඇති වූහ. ඔවුන් බොහෝ සෙයින් විරුද්ධ වූයේ උන්වහන්සේගේ දාර්ශනික උගන්වීම් වලට නොව සාර්වත්‍රික සමානතාව සහ සහෝදරත්වය පිළිබඳ උගන්වීමටයි. මක්නිසාදයක් එම අදහස් ඔවුන් ජනතාව කෙරෙහි පැවැත් වූ බලයට එම අදහස් ඔවුන් ජනතාව කෙරෙහි පැවැත් වූ බලයටත් මෙම බලය නීත්‍යානුකූල කරගනු සඳහා ඔවුන් නිපද වූ ශුද්ධ ග්‍රන්ථවලටත් ඍජුවම අභියෝග කළ බැවිනි. බුදුදහමට විරුද්ධව සටන් කිරීමට ගරා වැටෙන බ්‍රාහ්මණ සමයට පුනර්ජීවනයක් ගෙන පුනර්ජීවනයක් දීමටත් බ්‍රාහ්මණ පුනරුදයවාදීහු කූට අපක්‍රම තුනකින් යුත් උපාය මාර්ගයක් අනුගමනය කළහ. පළමුවෙන් ඔවුන් බෞද්ධයන්ට විරුද්ධව වෛරය ඉපදීමටත් හිංසා කිරීමටත් සංවිධානාත්මක ව්‍යාපාරයක් ගෙන ගියහ. ඉක්බිතිව කුලහීන බෞද්ධයන් තමන් වෙත හරවා ගන්න සඳහා බුදුදහමේ ඇති ප්‍රසාද ජනක අංග රාශියක් තමන්ගේ ආගමට ඇතුළත් කරගත්හ. එසේ මෙසේ බුදුදහ එහෙත් මෙසේ බුදු සමයේ අංග ඇතුළත් කර ගැනීමේදී කිසිම ආකාරයකින් බ්‍රාහ්මණ බලය පහත වැඩිවීමට ඉඩ නොදෙන්නටත් වග බලා ගත්හ. බුදුදහම සහමුලින් අතුගා දැමීමේ මෙම ව්‍යාපෘතියේ අවසාන පියවර වූයේ සර්වඥන් වහන්සේ යනු හුදෙක්ම විෂ්ණු සහ ඉන්ද්‍රියාගේ අවතාරයක් පමණකී යන මිත්‍යාව ඉදිරිපත් කොට පතුරවා හැරීමයි. මේ අයුරින් සර්වජන් වහන්සේ හුදෙක්ම බ්‍රාහ්මණ ආගමේ සිටි අපමණ දෙවිවරුන් සංඛ්‍යාව අතුරින් එක්කෙනෙකු පමණක් බවට පත් කරනු ලැබ පත් කරනු ලැබූ අතර සංඝයා මේ ක්‍රියාවලිය නතර නොකළහ. නෑ සංඝයා. සංඝයා මේ ක්‍රියාවලිය නතර නොකළහ. ආ හරි. ඒ කියන්නේ එතෙන්ද කියන්නේ දැන් බ්‍රාහ්මණ බ්‍රාහ්මණික ආගමිකයින් දැන් අලුත් මතයක් ඉදිරිපත් කරනවා මේ බුදුරජාන් වහන්සේ කියන්නේ මේ මිනිස්සෙක් නෙමෙයි විෂ්ණු දෙවියන්ගේ අනිත් කෙනා දෙවියෝ කවුද? ශිව දෙවියා. ශිව දෙවියන්ගේ මේ ආපු අවතාරයක් කියලා අලුත් මතයක් ඉදිරිපත් කරනවා. අර බ්‍රාහ්මණික ආගමිකයින්ට දැන් එතකොට බුද්ධ ආගමට එතකොට බුදුරජාන් වහන්සේ තවත් දෙවි කෙනෙක් බවට පත් වෙනවා. මොකද බ්‍රාහ්මණ ආගමේ Hindu ආගමේ දෙවිවරු රැසක් ඉන්නවා. එතකොට මේ දෙවියෝ අතරට වුණ තව දෙවි කෙනෙක් එකතු කරනවා. මේ බුදුහාඳුරෝ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ ශිව දෙවියන්ගේ අවතාරයක්. ඉතින් එයාත් දෙවි කෙනෙක්. තවත් දෙවි කෙනෙක්. ඉතින් ඕනනම් අදහන්නත් පුළුවන්. කියලා ඊට පස්සේ අර මේකත් නිකන් අර මේක තුලටම අකුලව ගත්තා වගේ. දැන් එතකොට Hindu දහම එතකොට බුදු දහම කියන එක අන්තර්ගත වුණා. Hindu දහමට අන්තර්ගත වුණා. මොකද බුදුහාඳුරු තවත් දෙවි කෙනෙක් කරගත්තා. ඉතින් අන්න වඳින්න පුදන්න ඒ දෙවියෙකුට සැලකන විදිහට දෙවියෙක්ගේ ආකල්පයෙන් අන්න බුදුහාඳුරු දිහා බලන්න බුදුහාඳුරුවොත් විෂ්ණු දෙවියන්ගේ, ශිව දෙවියන්ගේ මේ ස්වභාවයක් කියලා සැලකන්න අන්න මේ Hindu භක්තිකයන්ට පුරුදු කිරීම හරහා නැත්නම් බෞද්ධයන්ට පුරුදු කිරීම හරහා අන්න ඒගොල්ලන්වත් පොඩ පොඩ පොඩ පොඩ ඒ දේවා දේවයන් දෙවියන් අදහන පැත්තට අන්න හිමීට නතු කරගත්තා. ඉතින් මේකට සංඝයා වහන්සේලා විරුද්ධුුනේ නැහැ කියන කාරණාව මෙතනදී සඳහන් වෙන්නේ. හොඳයි කියාගෙන යන්න. අවසානයේදී බෞද්ධයෝ කුල ක්‍රමයේ තුලට ප්‍රධාන වශයෙන් ශුද්ධ සහ හරිජනයා ලෙස උකහා ගන්නා ලදහ මේ සිදුවීම සමග බුදුදහමේ පැවැත්ම ඒ උපන් රටින් මුළුමනින්ම වාගේ මෙකී ගියේය. ආචාර්ය භීම්රාව අම්බේද්කර් හරිජනයා නමින් ලියූ ග්‍රන්ථයේ වර්තමානයේ දාලිත්වරුන්ගේ මුතුන් මිත්තන් බ්‍රාහ්මණීන්ගේ ආධිපත්‍ය නොපිළිගත් හේයින් ඔවුන් හරිජන යන ඊටාම පහත් තත්වයට හෙලා දැමූ බව සඳහන් කරයි. සමාජයේ අනෙක් ජනයාගෙන් වෙන් කරන ලද ඔවුහු තමන්ට පමණක් වෙන් වූ උඩුක්කොළ වාසය කිරීමට බර කරන ලදහ. තවද බර අදින ගොනුන්ටත් වඩා පහත් ලෙස සලකනු ලැබුවහ. අධ්‍යාපනය ලැබීම තහනම් වූ හේයින් මේ ජන කොට්ටාශයට ක්‍රමයෙන් බුදුදහම අමතක වී ගියේ නමුත් ඔවුන් කිසිවිටකත් මුළුමනින්ම බ්‍රාහ්මණ සමයට ඇතුළත් වූයේද නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනා කුරුළු බ්‍රාහ්මණ පාලනය කුරුළු බ්‍රාහ්මණ පාලනයේ මිදීමේ මඟක් ලෙස ඉස්ලාම් දහම, සීක් දහම හා ක්‍රිස්තියානිය වැළඳගත්හ. බුදුදහමට එරෙහි ව්‍යාපාරයේ නීත්‍යානුකූල කරුණු සඳහා බ්‍රාහ්මණ ආගමේ ශුද්ධ ග්‍රන්ථවල බෞද්ධයින්ට විරුද්ධව දරුණු නීති ඇතුළත් කරන ලදී. මනුස්මෘතියෙහි මෙසේ මනුස්මෘතියෙහි මනු මෙසේ දක්වයි. යම් අයෙකු බෞද්ධයෙකු ස්පර්ශ කරේ නම් ඔහු ස්නානයේ කොට පිරිසුදු විය යුතුය. අපාරික සිය ස්මෘතියෙහිද මෙයම දක්වා ඇත. වෘද්ධ හරි යම් අයෙකු බෞද්ධ විහාරයකට ඇතුළු වීම පාපයකීද එයින් පිරිසුදු විය හැක්කේ විධිමත් ස්නානයකින් පමණකීද දක්වා ඇත. බ්‍රාහ්මණයන් විසින් සාමාන්‍ය ජනයා සඳහා ලියන ලද නාට්‍ය සහ වෙනත් පොත්වල පවා බෞද්ධයන්ට විරුද්ධ කුරුළු ද්වේෂ සහගත ප්‍රචාර ඇතුළත් විය. මෘචට් මෘච්ඡ කටිකානම් සම්භාව්‍ය නාට්‍යයේ හතරවන ජවනිකාවේදී කථානායකයා වන චාරුදත්ත බෞද්ධ භික්ෂුවක් ගමන් කරනු දැක සිය මිතුරා වන මෛත්‍රී අමතා අපොයි ආන් මහා සුබ නිමිත්තක්. හාමුදුරු නමක් අපි ඉස්සරහට එනවායි කියයි. අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ කතු වූ චාණක්‍ය බ්‍රාහ්මණයා මෙසේ ප්‍රකාශ කරයි. යම් කුද්දලයෙකු දෙවියන්ට සහ මුතුන් මිත්තන්ට පූජා පිණිස දානයක් දෙන විට ඊට ශාක්‍යයන්, වරහන් අතරේ බෞද්ධයින්, ආජීවකයින්, ශුද්ධයන් සහ පිටුවාල් කළ උන් ඇතුළත් කරගන්නේ නම් සියයක දඩයක් ගෙවිය යුතුය. බ්‍රාහ්මණ ආගමේ පුනරුදය පිළිබඳ නායකයා වූ ශංකරාචාර්ය බුද්ධහමට විරුද්ධ අති කර්කශ විවේචන මගින් බෞද්ධයන්ගේ සිත් තුළ මහත් භීතියක් හටගන්වීය. සර්වජන් වහන්සේගේ උගන්වීමේ සරල බවත් සමානාත්මතාව අවධාරණය කිරීම බ්‍රාහ්මණ ආගම රුධිරය වගුරුවමින් විශාල ධනයක් වැය කරමින්ද කරන බිලි පූජා සහ පුද පූජා වලට විරුද්ධ දේශනා පීඩිත කුලවල ජනයාට ඉමහත්සේ ආකර්ශනීය විය. බ්‍රාහ්මණ ආගම පුරුද්දේට පත් කරනෝ බ්‍රාහ්මණ ලබ්ධිය බ්‍රාහ්මණ ලබ්ධියට ජනතාව ආපසු හුරුවා ගැනීමට නම් බුදුදහමේ ඇති මේ ප්‍රසාදජනක අංග වලින් සමහරක් ඇතුළත් කර ගැනීමේද සිය ආගමේ භාවිතාව වන ඊටාම නරක ඇතැම් අංග ඉවත් කර ගැනීම ඉවත් කිරීමේද අවශ්‍යතාව වටහා ගත්ත. ඔව් දැන් පොඩක් ඉන්න. ඉතින් අර සංක්‍රාචාර්ය කොහොමද මේක සූක්ෂමව කරන්නේ කියන එක තමයි ඒ කොටසදී විස්තර කරන්න යන්නේ. එතෙන්දී අර බුදුරජාන් වහන්සේගේ තියෙන ඊටාම සරල සමානාත්මතාවය මුල් කරගත්ත ඒ දහම ඒකට හුඟා දෙනට පිළිගන්න පුළුවන් වුණා. අඩු කුලවල අයට ඒක බොහොම අස්සසිල්ලක් වුණා. ඉතින් ඒක තේරුම් ගත්තා මේ ශංකරාචාර්යතුමා. මොකද Hindu ධර්මයේ තිබිලා තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. තනිකර කුලවාදය ඉස්සරහට අරගත්ත බ්‍රාහ්මණීන්ට මේ ලොකු තැනක් දීලා ශුද්‍රයින්ව පාගන මට්ටමේ ආකල්පයක්. ඊට අමතරව බොහොම රළු මට්ටමකින් නපුරු රෞද්‍ර මට්ටමකින් බිලි පූජා පවත්වම පවත්වමින් ඒ හදාගත්ත ටිකක් තමයි තිබිලා තියෙන්නේ. මෙයා තේරුම් ගත්තා මෙහෙම තියෙද්දි මේ අපිට ලං වෙන්න බෑ අර ගොල්ලන්ට කියලා අන්න අර බුදුරජාණන් වහන්සේගෙන් ගත්ත යතන් කොටස් අන්න තමන්ගේ ආගමේ වශයෙන් පෙන්눔 කරන්න පටන් ගන්නවා. ඔන්න ඕක තමයි ඊට පස්සේ යන්නේ. මේ ආකාරයට බුදුදහම බ්‍රාහ්මණ ආගමට අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ විය. පෙර කල ගිජු ලෙස ගවමස් කෑමට පුරුදු වී සිටි බ්‍රාහ්මණයෝ බෞද්ධයන් අනුකරණය කරමින් නිර්මාංශ ආහාරයට පුරුදු වූහ. ජනතාව තුළ සර්වඥන් වහන්සේ කෙරෙහි පැවති ශ්‍රද්ධාව වෙනුවට රාමසා ක්‍රිෂ්ණ ආදී Hindu දෙවිවරුන් කෙරෙහි භක්තිය වර්ධනය විය. දැනට විද්‍යාමාන මහා භාරතයේ ලියන ලද්දේ බුදුදහමේ පරිහානිය පටන්ගත් පසුය. මේ විශේෂයෙන් අරමුණු කරන ලද්දේ ශුද්ධයින් සඳහාය. ශුද්ධයින් බහුතරේ බෞද්ධයින් වූ අතර බුදුදහම වෙතින් ඉවත් කර ගැනීම මේ ඔවුන් බුදුදහම වෙතින් ඉවත් කර ගැනීම මේ කෘතිය ලිවීමේ අරමුණ විය. ඒ කෙසේ වෙතත් බ්‍රාහ්මණයෝ තවමත් ශුද්ධයින්ට වේද ග්‍රන්ථ කියවීමට කිසි අවසරයක් නොදුන්හ. මේ අනුව සමහර විට මහා භාරත ලියනදී බෞද්ධ ශුද්ධයන්ගේ සිත් සැනසීම සඳහා මේ අසාධාරණය මේ අසාධාරණ වෙනස්කමට වන්දියක් වශයෙන් උත් විය හැකිය. ශුද්ධයන්ගේ සිත් දිනා ගැනීම සඳහා මහා භාරතයේ බුදුදහමේ එන ඇතැම් මානවහිතවාදී ඇඟ අතුලත් කරගෙන ඇත. එසේ වුද සමස්තයක් වශයෙන් ගත් කල ඒ බ්‍රාහ්මණ ආධිපත්‍ය වඩාත් තහවුරු කිරීමේ කාර්යයේදී ඉටු කර තිබේ. හොඳයි පොඩ්ඩක් ඉන්න. දැන් ඒතර මෙතන මේ ලිපියදී පැහැදිලිව සඳහන් කරනවා මහා භාරතයේ උතර බුදුරජාන් වහන්සේගේ දහම මේ ක්‍රමයෙන් පිරිහීගෙන යද්දී තමයි ලියන්නේ. ඒ කියන්නේ මහා භාරතේ පටන් ගන්නෙ ලියන්න පසු කාලීනව. ඒ කියන්නේ මුලින් තියලා තියෙන වේද ග්‍රන්ථ වේද ග්‍රන්ථ වල එකක් නෙමෙයි මහා භාරතය. මේ ලිපියට අනුව එතන පැහැදිලි වෙන්නේ මහා භාරතය ලියන්න පටන් ගන්න තියෙන බුදුරජාන් වහන්සේගේ ධර්මය ඉන්දියාවෙන් මේ අතුගාල අතුගාමින් යන කාල පරිච්ඡේදෙදී. ඒත් මහා භාරතයට අන්තර්ගත කරනවා ඊටාම ආකර්ශනීය බුදුදහමේ එන ප්‍රතිපatti. ඒතොර ඒ බුදුරජාණන් වහන්සේගේ දහමේ යම් කොටස් මහා බාහතරේ අන්තර්ගත කරනවා. මොකද එතකොට ඒක Hindu දහමේ අංගයක් බවට පත් වෙනවා. බුදු දහම Hindu දහමට මේ අවශෝෂණය වෙනවා. ආකර්ෂණය වෙනවා. ඒක ඇතුලේ කොටසක් බවට පත් වෙනවා. අපි දැන් ගොන අද කවුරු හරි මේ ඉපදিলা මහා භාරතයේ කියවනවා Hindu පොතක් වශයෙන්. එයා ඉතින් Hindu දහම අදහනවා. එයා මේ Hindu දහමේ එන පොතක් වශයෙන් මහා භාරතය කියවනවා. මහා භාරතය කියවුවහම අන්න අරක අර බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොටස් ටිකත් අහු වෙනවා. එතකොට එයා හිතනවා මේ මේ බුදුහාඳුරුව කියලා තිනෙත් ඒකමයි. Hindu ආගමේ ඉන්නෙත් ඒකමයි. දෙකම එකයි. කියලා අන්න එයාගේ හිතේ ආකල්පයක් ඇති වෙනවා. නමුත් අපිට අතීතය අමතකයි. මේක සිද්ධ වුණේ ඇත්ත වශයෙන් මොකද්ද කියන එක අමතකයි. කොහොමද මේගොල්ලෝ මේ ශංකරාචාර්යතුමා එහෙම ඉදිරිපත් කළා කොහොමද ලස්සනට අර අහිංසක බෞද්ධයෝ ටික Tamantuට අද්දගත්තේ කියන කාරණාව අපිට මතක නැහැ. අපිට ඒක වැළකීලා තියෙනවා. අපිට ඒක මේ කාලයෙන් වැළහිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ කරුණු අපි තේරුම් ගත්තාම අපිට තේරෙනවා මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වුනේ කියන කාරණාව. හොඳයි. මේ අනුව භගවත් ගීතාවේ ක්‍රිෂ්ණ දිව්‍ය නියමයෙන් පනවන ලද කුල ભેදයේ මීසා විසින් උල්ලංඝනය නොකළ යුතුයයි පවසයි. ද්‍රෝණ විසින් ඒක්ලව්‍යගේ මාපට ඇඟිල්ල කපා හෙළනු ලැබේ. ඒ හේතුව වූයේ හුදු ගෝත්‍රික කොළුවෙකු ක්ෂත්‍රියෙකු වන අර්ජුන් දුන ශිල්පයෙන් පර්දවාලීම දරුණු ලෙස ධර්මයේ උල්ලංඝනය කිරීමක් ලෙස ද්‍රෝණ විසින් සලකනු ලැබීමයි. පුරාණ නැමැති ආගමික ග්‍රන්ථ ලියූ විවිධ රචකයෝද බෞද්ධයින්ට විරුද්ධව ක්‍රමවත්ව ගෙන ගිය මේ වෛරී අපහාසාත්මක නිന്ദාසගත ද්වේෂසගත සංවිධානාත්මක ව්‍යාපාරය දිගටම ගෙන ගියහ. බෘහන්නාධිය පුරාණේ බ්‍රාහ්මණයෙකු ඊටම ධර්ම විපතකදී පවා බෞද්ධයෙකුගේ නිවසට පිවිසීම මහා පවසක් පහා පාපයකි මහා පාපයකි පවස් දක්වයි. විෂ්ණු පුරාණයේ සර්වජන් වහන්සේ මහා මෝහ හෙවත් මහා දූෂකය යනුවෙන් හඳුන්වයි. තවද බෞද්ධයන් සමග කතාවෙහි යෙදීමේ පාපය ගැන අනතුරු අඟවන අතර බෞද්ධ භික්ෂූන් සමග කතා කළ පමණින් නිරේට යති තරයේ දක්වයි. වායු පුරාණයේ නිගමන දැක්වෙන කොටස වන ගයා මහාත්ම්‍ය බුද්ධ ගයාව ගයා අසුරයයි දක්වයි. යක්ෂයෙකු වෙන මෙම ගයා අසුර කොයි මෙම ගයා අසුරට යක්ෂයෙකු වන මෙම ගයා අසුරට කොයිතරම් උසස් පූජනීය යත්වයක් ඇද්දයත් ඔහු දකින හෝ අල්ලන සියලු දෙනා කෙලින්ම දිව්‍ය ලෝකයට යති. මේ යක්ෂයා වනාහි පීඩිත කුලකයින් ඇතුළු සියල්ලන්ටම මුක්තිය ලබා ගැනීමේ මගවන ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කළ සර්වඥන් වහන්සේ විනා අන් කවරෙකුත් නොවන බව පැහැදිලිය. වායු පුරාණය මේ කතාව තවදුරටත් ඉදිරියට ගෙන යයි. අපායේ භයානක රජුවන මෙම අපායේ භයානක රජුවන යම මේ ගැන ඊර්ෂ්‍යා විය. වාගදා ඒ ඔහුගේ රාජධානියට එන උදවිය දැන් අඩු නිසා විය හැකිය. එහෙයින් හෙතෙම අසුරය අසුර ගයාගේ බලය අඩු කරන ලෙස දෙවිවරුන්ට බැගෑවේ. විෂ්ණුගේ මූලිකත්වයේ යටතේ මෙය කළ හැකි විය. දෙවිවරු යක්ෂයාගේ හිස මත ඇති විශා හිස මත අතිවිශාල ගලක් ඇගූහ. මේ අතිශයින් විකාර සහගත කතාවෙන් අවධාරණය වන්නේ බුදුදහමේ ඊටාම පාරිශුද්ධ මධ්‍යස්ථානය බුදුදහමේ ඊටාම බද්ධ වෛරී සතුරන් පරිපූර්ණ වශයෙන් අත්පත් කරගත් බවයි. සර්වඥන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානයේ හේයින් කුෂිනගර බෞද්ධ ඉතිහාසයේ ඊටමත් වැදගත් ස්ථාන කීපය අතුරින් එකකි. මේ පූජනීය නගරේ සෞභාග්‍ය කෙරෙහි ඊර්ෂ්‍යා කළ බ්‍රාහ්මණයෝ එහි යන ජනයා අධෛර්යයට පත් කරනු සඳහා මහා විහාර කතාවක් නිර්මාණය කළහ. එනම් කුෂි නගරයේදී මිය යන්නන් නිරයට යන බවයි. නැත්තම් බූරුවන් මේ උපදින බවයි. එහෙත් බ්‍රාහ්මණ ආගමේ මූලස්ථානය වූ කාශි නගරයේදී මිය යන්නෝ කෙලින්ම දිව්‍ය ලෝකයට යති. මේ මහා විකාර මතේ කොයිතරම් පැතර ගොස් තිබුණේදයක් 1518 දී මාඝර නුවරදී සුෆි ශාන්තුවර කබීර් මියගිය විට ඔහුගේ ඇතැම් Hindu මිතුරෝ ඔහු වෙනුවෙන් ස්මාරකයක් එහි ඉදිකිරීම ප්‍රතික්ෂේප කර කාෂි නුවර ඒ ඉදි කළහ. එහෙත් කබීර්ගේ මුස්ලිම් ශ්‍රාවකයෝ ඊතරම් අන්ධබාල නොවූවාහු. ඔහු වෙනුවෙන් ස්මාරකයක් මාගර් නුවරම ඉදිකොළෝය. සර්වඥ වහන්සේගේ උතුම් නාමයට මෙසේ නින්දා අපහාස කළාට අමතරව බ්‍රාහ්මණ පුනරුදේවාදී හෝ අහිංසක බෞද්ධයින්ට හිංසා කිරීමටත් එපමණක් නොව ඔවුන් ඝාතනය කිරීමටත් Hindu රජවරුන් පෙළඹ වූහ. බෙන්ගාලයේ රජ වූ ශිව භක්තික සසංක රජු හර්ෂවර්ධන රජුගේ වැඩිමහලු සොහොයුරු වූ බෞද්ධ අගරජු රාජ්‍යවර්ධන වර්ෂ 605 දී මරා දැමීය. ඉක්බිතිව බුද්ධ ගයාවෙත යුද හමුදා මෙහෙයවා බෝධීන් වහන්සේ විනාශ කළේය. බුද්ධ ගයා විහාරයේ වැඩ සිටි බුද්ධ ප්‍රතිමාව උගුලවා දමා එතන ශිව ප්‍රතිමාවක් පිහිටු වීය. අන්තිමේදී සසංක කුෂිනගර සහ ඒ අවට ඇති සියලු බෞද්ධ භික්ෂුන් වහන්සේලා මරා දැමූ බව පැවසේ. මෙවැනි තවත් Hindu රජෙක් නම් ශිව භක්තික මිහිර කුලයයි. මිහිර කුලයි. ඔහු 1500කට අධික බෞද්ධ විහාරාරාම සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ කොට ඇත. තවත් ශිව භක්තික රජෙක් වූ තෝරමාන කෞෂම්බියේ පිහිටි ഘോഷිතාරාම විහාරස්ථානය විනාශ කළේය. ಭಾರತයෙන් බුදුදහම මූලෝත්පාඨණය කර දැමීමේ කාර්ය වඩාත් ඉක්මන් වූයේ බෞද්ධ විහාරස්ථාන මහා පරිමාණයෙන් විනාශ කිරීම සහ බලයෙන් අයත් කර ගැනීම නිසාය. බුද්ධ ගයාවේ මහා බෝධි විහාරය බලහත්කාරයෙන්ම ශිව දේවාලයක් බවට පරිවර්තනය කොට ඇත. ඒ පිළිබඳ මතවේදය අද දක්වාත් පැතිරේ. සර්වඥ ධාතු තැන්පත් කොට කුෂිනගර පෙදෙසේ ඉදිකොට ඇති චෛත්‍යයක Hindu දේවාලයක් බවට හරවා රම්හාර් භවානි නැමැති අප්‍රකට දෙවි කෙනෙකු නමින් පූජා කර තිබේ. ආදිශංකර තම ශ්‍රීනගරි මුත් පිහිටුවා ඇත්තේ ඔහු බලයෙන් පැහැරගත් බෞද්ධ ආරාමයක් මතයි. අයෝධ්‍යාවේ ඇති හින්දු කෝවිල් බොහෝමයක් එක්කලෙක බෞද්ධ සිද්ධාස්ථාන විය. සබරිමලේ, තිරුපති, බද්‍රීනාථ සහ පුරී ආදී ස්ථානවල පිහිටි සුප්‍රසිද්ධ බ්‍රාහ්මණ කෝවිල් පිළිබඳ තත්වයේද මෙයමයි. අපි එතකොට සඳහන් කළේ මේ අපේ නිවන නියම දේශනාව මාලාවේදී මේ අතිපූජනීය උඩේරිගම සායන් වහන්සේ ඇත්තරම මේ ඉන්දියාවෙන් කොහොමද බුදුදහම මේ අතුගෑවිලා ගියේ කියන කාරණාව මතු කරන්න උත්සාහත් වුණා. ඒකට මේ ආදි ශංකරාචාර්යතුමා එහෙම කොහොමද සහභාගී වුණේ කියන එක මතු කරන්න උත්සාහත් වුණා. ඉතින් ඒක අහගෙන හිටිය යම් ශ්‍රාවිකාවක් අපිට මේ ඉංග්‍රීසියෙන් මේ ලියපු මේ ලියවිල්ල මේ එවුවා. ඒක තමයි ඊට පස්සේ දැන් ඔය ඊටාම ලස්සනට මේ රාණි රාජපක්ෂ මහත්තයෙ පරිවර්තනය කරලා තින්නේ. ඒක තමයි දැන් මේ මේ කියුවේ. ඉතින් අපිට මේ හරහා තේරෙනවා කොයිතරම්නම් සූක්ෂම විදිහට බුදුදහමට ප්‍රහාරය එල්ල වෙලා තියෙනවද කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඊටාම සරලව ඒ වගේම සමානාත්මතාවය පදනම් කරගෙන කිසිම කෙනෙකුට තලන්නේ පලන්නේ නැතුව කිසිම කුල බෙහෙදයක් සලකන්නේ නැතුව පවිත්‍ර විදිහට යන දහමක්. ඒක ඉතින් කාතකින් බලහම අපි කාටත් මනුස්සකම තියෙනවා නම් මේ බුදුදහම අනුගමනය කරන්න පුළුවන්. මේකේ මොකක්වත් රහස් එහෙම නැත්නම් මේකේ මොකක්වත් গুপ্ত දේවල් එහෙම නැත්නම් එක ජන වර්ගයකට විතරක් සීමා වෙච්ච දේවල් එහෙම මොකක්වත් නැහැ. මනුස්සකම තියෙනවා නම් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙනවා නම් හිතේ නිවීමක් බලාපොරොත්තු වෙනවා නම් කෙලසුන්ගේ සංසිඳීමක් බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ බඳු ඕනම තැනක කෙනෙකුට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘතයි. ඉතින් ඒ බඳු විවෘත භාවයක් ඇත්තරම අතීතයේදී බලය තහවුරු කරගෙන හිටිය බ්‍රාහමණයින්ට රුස්සන්නේ නැතුව ගියා. ඒගොල්ලෝ ඒබඳු විවෘත ධහමකට කැමතුනේ නැහැ. මොකද ඒගොල්ලෝ ආධිපත්‍ය පතුරවගෙන හිටියේ. ඒගොල්ලෝ තමයි ලොක්කෝ කියලා හිතාගෙන, ඒගොල්ලෝ තමයි පූජනීය පක්ෂය කියලා හිතාගෙන, පූජක පක්ෂය ඒගොල්ලෝ කියලා හිතාගෙන තමයි ඒගොල්ලෝ කුල ભેදයක් හරහා අනිත් අයව මැඩපවත්වගෙන ඒගොල්ලෝ ඉස්සරහට ඇවිල්ලා හිටියේ. ඒ தත්ත්වය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරහා අභියෝගයට ලක් වෙන නිසා අන්න කූට උපක්‍රම හරහා එතකොට ක්‍රමානුකූලව ඉන්දියාවෙන් අතුරුදහන් වෙලා තියෙනවා. ඒතර අපිට විශේෂයෙන් තේරුම් ගන්න තියෙන්නේ පූජනීය ලොකු ස්වාමීන් වහන්සේත් නිතර නිතර මතක් කළේ අපි අද මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැත්තකට දාලා මේ Hindu උපක්‍රම එහෙම නැත්නම් Hindu ඇදහිලි අපේ පන්සල් වල අපේ ආරණ්‍ය වල පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම ඉතින් අපි නැවතත් මේ Hindu ඒ කූට උපක්‍රම වලට අහු වුණා මිසක් නැතුව අපි අපේ ධර්ම පිළිගත්තා වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේගේ මූණේ දැඩි ගැයීමක් මිසක් බුදුරජාන් වහන්සේගේ ධර්මයට අවතීර්ණ වීමක්, ඒක ප්‍රත්‍යක්ෂ කර ගැනීමක්, ප්‍රායෝගිකව ප්‍රායෝගිකව ඒ තුළ පිහිටීමක් වෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ අපි කාටද ආවඩන්නේ කියන කාරණාව. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම් පිරිසුදුව උන්වහන්සේගේ දහම තුළ ජීවත් වෙන්න උත්සාහත් යුතුයි. බුදුරජාණන් වහන්සේම ශාස්ත්‍රුන් වහන්සේ කියලා අපි පිළිගත යුතුයි. බුදුරජාණන් වහන්සේම එකම පිහිට කියන එක අපේ හදවත් තුළ කාවද්දා තිබිය යුතුයි. එහෙම නැතුව අපි නිකන් බාගෙට බුදුහාඳුරුත් අදහනවා, අරයවත් අදහනවා, මෙයාවත් අදහනවා. එහෙම යෑම තුළ අපි තුළ තියෙන චපලත්වය, අපි තුළ තියෙන නිකන් බාගෙට අපි මේ වැඩේ කරන ගතිය, අපි තුළ හදවතින්ම මේ තුළ බැසගත් ස්වභාවය නැති ගතිය තමයි අපි ප්‍රකට කරන්නේ. නමුත් යම්සි තැනැත්තෙක් මේ නිවැරදිව ප්‍රත්‍යක්ෂයක් වශයෙන් ටික ටික බුදුරජාණන් වහන්සේ හඳුර ගන්න හඳුර ගන්න. උන්වහන්සේගේ දහම මත පිහිටන්න පිහිටන්න අන්න මේ දහමේ තියෙන නිර්මලත්වය Tamanටම ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. මේ ධර්මයේ තියෙන ප්‍රෞಢත්වය, ධර්මයේ තියෙන ගැඹීරත්වය අන්න කෙනෙකුට තේරෙන්න ගන්නවා. එතකොට ආයේ බුදුරජාණන් වහන්සේ හැර වෙනත් සරණක් නැහැ කියලා අන්න Tamanට තේරෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් සෝවාන් චාරයන් වහන්සේ කෙනෙක් සතු එක්තරා ගුණයක් පෙන්නනවා. ඒ ගුණය සඳහන් වෙනවා කෝසම්බිය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. ඒකේ එන එක ගුණයක් තමයි අම්සෝවාන් වෙචාරයන් වහන්සේ කෙනෙක්. එයා සලකලා බැලුවොත් මෙබඳු දහමක් ප්‍රකාශ වෙන අනිත් තැන් තියනවාද? වෙනත් මෙබඳු දහම ප්‍රකාශ වෙන වෙනත් ලබ්ධීන් තියනවාද? වෙනත් දර්ශන තියනවාද? නැත්නම් මෙබඳු සැනසීමක් මම අද මේ සෝවාන් තත්ත්වයටපත් වෙලා මේ අත්දකින මේ සැනසීම ලබා ගන්න පුළුවන් වෙනත් මේ බුදුරජාන් වහන්සේ හැර වෙනත් කෙනෙක්ගේ ශාසනයක් තියනවාද කියලා එයා ටිකක් විමසලා බලනකොට අන්‍යයට ප්‍රත්‍යක්ෂ වෙනවලු එබඳු තැනක් නැහැ කියලා. මේ බුදුරජාන් වහන්සේගේ දහම හැර මෙබඳු මේ ප්‍රත්‍යක්ෂයක් ලබා ගන්න මෙබඳු මේ හිතේ නිවීමක් ලබා ගන්න මෙබඳු ගම්භීරත්වයක් ස්පර්ශ කිරීමේ හැකියාවක් වෙනත් දහමක නැති බව අන්න ඒ සෝවාන් ආරයන් වහන්සේට ප්‍රත්‍යක්ෂ වෙනවලු. ඒක බුදුරජාන් වහන්සේ මේ මහා ප්‍රත්‍යවේක්ෂා හතක් වශයෙන් ඒකෝසම්බි සූත්‍රයේදී පෙන්ලා දීලා තියෙනවා. ඉතින් අපේ විවිධාකාර දේවල් ඔළුවේ ආරෝපණය කරගන්නවා වෙනුවට අන්න අපි සැබෑවටම බුදුරජාන් වහන්සේ සරණ ගිහිලා තියෙනවාද? මා තුල මේ වෙනකොට බුදුරජාන් වහන්සේ හැර වෙනත් සරණක් නැහැ කියන විශ්වාසය මගේ හිතේ පැහැදිලිව තියෙනවාද? මම නැත්තම් තාමත් අනුත් අනිත් අය අනිත් ශාස්ත්‍රෝන් වහන්සේලා පිටිපස්සේ යනවද? අනිත් අයගෙන් පිහිට ඉල්ලලා ඉල්ලලා යදිනවද? අනිත් අයත් ඇත්ත කියනවද මේ අයත් ඇත්ත කියනවද කියලා ඒ ඒ අයගෙත් මූණ බල බලා ඉන්නවද? කියලා අපි අපිටම පොඩ්ඩක් ඇතුළට බලලා කිදා බහලා බලන්න වටිනවා. ඉතින් අපි තුල බුදුරජාන් වහන්සේ කියපු දේ හොඳට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා නම් අන්න අපිට එහෙම යන්න උවමනාවක් නැහැ. Taman දන්නවා Taman ඉන්නේ හරි තැන කියලා. ඉතින් ඒ කරුණත් එක්ක එහෙමනම් අද අපි අපේ නිවෙන නියම සාකච්ඡාව સમાપ્ત කරමු. ඉතින් අද මම දන්නේ අද අපි සෑහෙන යමක් සාකච්ඡා කළා කාට හරි මේ ඉන්න සභාවේ ඉන්න ස්වාමින්වහන්සේ නමකට හෝ අපි මේ සාකච්ඡා સમાප්ත කරන්න කලින් උපාසක මහත්තයෙකුට හෝ යම් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවනම් අපි ඒකටත් ඕනනම් අවස්ථාව සලස්සමු. අවුරුද්දේ සාර්ථක මේ බයිබලයේ තියෙන සාර්ථක කතෝලික බයිබලයේ තියෙනවා මේ මේ මේ තියෙන සූත්‍ර සාර්ථක. හා. ඔව්. හොම්බේ තියෙන අර අර වපුරන පිළිවන්නට තේසා සූත්‍රය මම සූත්‍රයෙන් වදින මට වෙන කෙනෙක් අර වබරු තරමට තමයි කෙනා කපාගන්න කියලා ඇහිලා තියෙන සූත්‍රය ඒක තියෙනවා සමහර ඒක ගාතාවක් එනවානේ අර පපතේ බීජං සම්හව කියලා ගාතාවක් එන්නේ කොටයි මතකද නෑ ඒක නෙමෙයි ඒක මේක කියන්නේ අර මේ අපි කුසලයක් වපුරුවා නම් මේ ඒකේ ඒක ප්‍රතිඵලය ඒ කියන්නේ අපි වපුරපු දෙයට සමානයි ඵලය ලැබෙන. උදාහරණයක් වශයෙන් ඒක පෙන්වන්නේ අපි හිතමු කරවිලයට, තිත්තාබ් ලැබුලයට ආහාරමේ පැල කරොත් ඒකෙන් හම්බෙන්නේ තිත්ත ඵලයක්. ඒ වෙනුවට අපි මිහිරි අඹ ඇටයක් ආහාරමේ වැපරුවොත් අන්න මිහිරි ඵලයක් හම්බෙනවා. එහෙනම් අපි වපුරන විදිහට තමයි ඵලය හම්බෙන්නේ. ප්‍රති ඵලය හම්බෙන්නේ. ඒකට ලස්සන ගාතාවක් තියෙනවා මගේ මේ මට හිතට දැන් එන්නේ නැහැ. වපතේ බීජං වපතේ හරං අන්න ඒ වගේ තමයි. යක්ෂතේ වපතේ බීජං තස්සතේ වපතේ හරං ඔන්න ඒ වගේ වචන ටිකක් තමයි ඒකේ තියෙන්නේ. ඔව් ඔව්. අපි පස්සේ ඒක පොඩ්ඩක් හොයාගමු. ඒක අපි ඊළඟ නිවන නියම දේශනාවේදී අපි ඒක මතු කරලා ගමු. ඒ කාරණාවත් ඉතාම වටිනවා. ඔව්. ඔව්. භාෂා සාමාන්‍ය කන්සුන් සංස්කෘත සාහිත්‍ය, විද්‍යා කාව්‍ය සාහිත්‍ය, මහාභාරත සාහිත්‍ය ඊළඟට ඔය හරහා යන්නේ අර මේ අනිතරම හින්දුන්ගේ දේවල් තමයි මේ කිලෝම සම්පූර්ණ උගන්නේ. එතකොට මම අදහස කිලෝම මනුස්සකේ ඊළඟට ඒ වගේ ශ්ලෝක පාඩම් කරලා ඒ ශ්ලෝක වල තේරුමයි ඒවා තමයි බෞද්ධ වික්ෂෝප විදියට මුලින්ම ඉගෙන ගන්න තියෙන ඒවා. ඒවා සාරහා ධර්මයේ සම්බන්ධ මොකද? ඇතේ පදනම. ඒ ස්වාමීන් මතක් කරන්නේ ඒක හරියට. ඔව්. ඒක තමයි සායන දැන් සායනාසෙත් මේක නම් රොහිතේ කියන මට හිතෙනවා කියනකොට මම මේ මුලින්දලම මේක සාඩි කරගෙන යනවා. දැන් ශරීර සම්පීර්ණ දකලා තියෙනවා නේද? ශරීරය තියෙන දෙයියන් දක ඒ සමානම සායන බුද්ධ පූජාව දෙන්නේ. ඒ කියන්නේ ත්‍රිපිටකයේ මම ගොඩාක් උත්සාහ කරලා තියෙනවා හොයන්න බුදුහාමුදුරුවෝ කිව්වද කොහොමද කරන්න කියලා. ඒක කොහෙවත් මම දැකලා නැහැ. එහෙම එකක් සඳහන් වෙනවා. අල්ලුසානවල ඒකෙන් එනවා හරි ලොකු නිත්‍ය සංඥාවක් එනවා. ශ්‍රද්ධාව කරන එක නම් හැබැයි ඕක නම් එකම ක්‍රමේ ශ්‍රද්ධාව වඩන්න මට කතා කරන්න දෙයක් නැහැ. ඒකදී ගොඩාක් දේවල් තියෙනවා. ඊට පස්සේ අර බුදුහාමුදුරුවෝ මේ අද ජීවමාන වෙලා කතා වෙවි ඉන්න කෙනෙක් කියන නිත්‍ය සංඥාවක් නම් මට තියෙනවා. මට එනවා. මේ අනිත් එක දැන් ස්වාමීන් වහන්සේ මේ දවස්වල මම කමඨාන් පුදේලා සායනාස්තු මම ගොඩාක් පතුරු පතුරුන කාරණේ අහලා ඔය ඕක මේ මල්බහම් පූජකත ගන්න ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒ මට නෙමෙයි වෙනසකට කිව්වේ. ඕක මේ ධම්මටිතියෙන් එන මේ තමන්ගේ සමාවෙදි වශයෙන් මට කියාගන්න දෙන්න කියන්නේ අර බොක්කෙන් වෙන සද්දාව කියලා. මේක ඕක තමයි ධම්මටිති කියන්නේ කියලා. ඒ වෙලාවේ මට කියන්නේ මට ඒ කාරණු නොකරට මට හොඳටම වැදුණා මේ මොකක්ද කියන්නේ කියලා. අන්න එහෙම ගන්නවා මට තියෙනවා සායනාත. මේ වැරෙද්ද දඩුවයි බුද්ධ පූජාව නම් ගොඩාක් සමානකම් තියෙනවා කිසි 100 සමානයි කියලා මම දැකලා තියෙනවා. කියන්නේ සූරි බෙලෙක් ටිකාලකට දාලා බෙලෙක් කැටියකට දාලා එහෙම පිටියම මේ අයිඩෙන්ටිකල් බෙලෙක් දක්වා තියෙනවා. මම එන්නේ අනිත් මහත්මිය කියන්නේ. විශේෂයෙන් මෙතන මම බුදු පූජාව හොදනොත් තමයි ඔය ඉතින් එක එක මතිමතාන්තර තියෙනවා. ඉතින් අර මේ බුදුරජාණන් වහන්සේ ගැන ඇත්තරම මේ يعني අපිට එකපාරට ඉතින් සියල්ල ප්‍රතික්ෂේප කරන්න බෑ. ඉතින් අපි ඉතින් පන්සලකට ගිහිල්ලා අපි මලක් පහනක් පූජා කළා. ඉතින් අපිත් ඔතනින් පටන් ගත්තේ. ඒ නිසා අපිට සම්පූර්ණයෙන්ම ඕවා බැහැර කළ යුතුයි කියලා එකපාර්තකින් අන්තවාදයකට යන්න බෑ. නමුත් එතන නතර වෙන්න එකයි සුදුසු නැත්තේ. අපි එතන එතන ඉන්න ඉඩ තියෙනවා අපි අතීතදී. නමුත් අපි එතන ටැග් ගහන්න නරකයි. එතන එතනමයි සියල්ල තියෙන්නේ කියලා එතන නතර වුණොත් පුද පූජා විදිවලම අපි නතර වුණොත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන හරවත් සාරවත් ගම්භීර දෙයක් අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ පුංචි කාලේ අපි වැලිසෙල්ලම්පත් තියුවා, කෝම්පිට්ටු හැදුවා. දැන් කෝම්පිට්ටු හදන්න උවමනාවක් නැහැ. අපි ඒ කාලානුරූපව අපි අපි තුල පරිවර්තනය සිද්ධ වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ පෙන්නපු දහම ටික ටික ටික ඒකේ තියෙන ගැඹුර තේරෙන්න තේරෙන්න අපි ඒ ගැඹුරට අවතීර්ණ වෙනවා මිසක් ආයි අපි වෙරළට පිනන්න අවශ්‍ය නැහැ. මොකද බුදුරජාන් වහන්සේත් කියනවා තමන්ගේ දහම ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. පියවරෙන් පියවර යන ගමනක් තියෙන්නේ. මේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා මේ ක්‍රමානුකූලව යන ගමනක් තියෙන්නේ. ඒ නිසා අපි සුළු තැනකින් පටන් ගත්තට යන්න තියෙන ගමන ගම්බීර තැනකට. ඉතින් ඒ ගම්බීරත්වයේ ස්පර්ශ වෙන්න ස්පර්ශ වෙන්න බුදුරජාණන් වහන්සේ දකිනවා. ඉතින් ඒකයි යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ තරම් මේ තමන් උල්ප ගන්න හදන්න නැතුව තමන්ගේ දහම ඉස්සරහට දාලා තමන්ගේ දහම තුලින් තමන්ව දකින්න කියපු රාජශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් මුළු ලෝකෙම නැහැ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ මේ තමන්ව දකින්න එන තමන්ගේ රූප ශ්‍රියාව බලන්න එන වක්කලි වේලවල දානවා. වක්කලි සාමනේ එළවල දාලා කියනවා මොකක්ද වක්කලි මේ රූපේ මේතන තියෙන මේ කුණු ගොඩක් මෙතන තියෙන්නේ කුණපයක් මේක දැකලා ඔබට වැඩක් වෙන්නේ නැහැ. ගිහිල්ලා බලපන් අන්න දහම. මම පෙන්නපු දර්ශනයක් තියෙනවා. පෙන්නපු දහමක් තියෙනවා. අන්න ඒක බලපන්. කියලා අන්න බුදුරජාණන් වහන්සේ මේ වක්කලි සාමණේර එළවලුදා. ඉතින් යම්ස කෙනෙක් අන්න දහම හොඳින් දැකගත්තා නම් ඒක තමන් තුළ වඩාගත්තා නම් ස්පර්ශ කරා නම් එතකොට බුදුරජාණන් වහන්සේ ගැන එන ශ්‍රද්ධාව අන්න බුදුරජාණන් වහන්සේ කියන ඒක අකම්පයි. ඒක අන්න මේ සෝවාන් ආරයන් වහන්සේ තුළ තියෙන ඒ මේ අචල ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා. ඒක අර මුලින් තියෙන ප්‍රසාද ශ්‍රද්ධාව නෙමෙයි. ඒක අචල ශ්‍රද්ධාවක්. ඒක Taman තුලින් හටගත්ත ශ්‍රද්ධාවක්. අන්න ඒක නිසා වෙන්නේ තියර සෝවාන් ආරයන් වහන්සේට මේක Taman තුලින් ප්‍රත්‍යක්ෂාවක් කරලා බලනකොට තේරෙනවා කියන්නේ මේ බුදුරජාන් වහන්සේ හැර වෙනත් කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් මෙබඳු දහමක් දේශනා කළා නැහැ. මෙබඳු සංසිඳීමක් ඇති වෙන අන්දමේ දහමක් වෙනත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් දේශනා කළා නැහැ කියලා අන්න Tamanට ප්‍රත්‍යක්ෂක් ප්‍රත්‍යවේක්ෂණාවක් වශයෙන් මේ අතුලට බැලීමක් වශයෙන් අන්න ඒ සෝවාන් ආරයන් වහන්සේට තේරෙනවා කියලා කියනවා. ඒ නිසා ඉතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ එතෙක් ඉතින් අපි එක එක්කෙනා පස්සේ යනවා. අරයාගේ මූණ බලනවා, මෙයාගේ මූණ බලනවා, අරයා හරිද කියලා බලනවා, මෙයා හරිද කියලා බලනවා, හැම එකම ලෙව කාලා බලනවා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු එක තුල හොඳට අපි ඒක ප්‍රායෝගිකව හදාහලා හදාarලා ඒක තුල පිළිහිටලා කටයුතු කරද්දී අන්න යම් අවස්ථාවකදී මේ දහමේ තියෙන ඒ සාරගර්භ බව මේ දහමේ තියෙන නෛර්යානික බව සම්දිත්තික බව වර්තමානයේදීත් මේක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නේද කියන කාරණාව කෙනෙකුට වැටහෙනවා. ඒ සඳහා තමයි ඉතින් අපි පුළුවන් තරම් උත්සාහත් වෙන්න තියෙන්නේ. මොකද මේ බඳු දෙයක් නිකාන් ඔය පොත්පත් ටිකක් අතගෑවා කියලා නම් හම්බෙන්නේ නැහැ. මොකද ඕන තරම් අද ලංකාවේ පොත්පත් මේ කියවන තැන් මේ ශාස්ත්‍රය හදාරන තැන් අනේක තියෙනවා. නමුත් ඒ තුලින් මේ මෙබඳු මේ ගැඹුරක් බුදුරන් වහන්සේ සමග එකට එකතු වීමක් සිද්ධ වෙයි වෙයිද කියන ප්‍රශ්නේ ඉතින් මතුවෙනවා. දැන් අද මෙතන හිටිය ස්වාමීන් වහන්සේ කෙනෙකුත් මතක් කරේ. ඇතැම් වෙලාවට අද පිරිවෙන් අධ්‍යාපනයේදී පවා ප්‍රකාශ වෙන්නේ අර සංස්කෘත ඉතින් සංස්කෘත ඉගෙන ගන්න එක නරක නැහැ කියන්නේ. ඒ නරක නැහැ. නමුත් ඒ හරහා අපි Hindu භක්තිකයෝ වෙනවා නම් ඉතින් ඒක හිතලා බලන්න සිද්ධ වෙනවා. ඉතින් මම දන්නේ ඒ නිසාද කියලා කටුකුරුන් මේ කවුද මේ යෝගාශ්‍රම සංස්ථාව මේ පිහිටෙව්ව මාතර ශ්‍රී ඥානාරාම සායන් වහන්සේ කියනවා යම්සි කෙනෙක් පිරිවෙන් වලට ගියා නම් ඒ අයව ගන්න එපා කියලා. මොකද මේ කියන්නේ එක අතකින් කියන්නේ පිරිවෙන් වල ඉඳලා අපයව ගන්න එපාම කියන එක නෙමෙයි. නමුත් අර මෙතන තියෙන එක දැක ගන්න බැරුව ඔන්න පිරිවෙන් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒවැයෙන් යම්කිසි මේ දෘෂ්ටි හදාගෙන එනවනම් අන්න ඒව ගන්න එපා කියලා ස්වාමීන් වහන්සේ එක ප්‍රකාශයක් කළා තියෙනවා. ඉතින් සමහරලාට මේකේ තියෙන මේ අනතුර දැනගෙන වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද බෞද්ධ ප්‍රතිපත්ති වශයෙන් බෞද්ධයෝමත් කරන කියන දේවල් හරහා අපේම තියෙන සාරය නම් වැලකිලා යන්නේ. අපිවම අපි මේ නසා ගන්නවා නම් ඉතින් ඒක හරිම ඛේදජනකයි. ඒ නිසා අපි සැලකිලිමත් විය යුතුයි. කොහොමද මේ බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ සරල සමානාත්මතාවය මත පදනම් වෙච්ච ඒ ධහම අපි ආරක්ෂා කරගන්නේ. ඒක ඉතින් ඇත්තටම බිල්ඩින් හදලා, ඒ දේවල් කළා නෙමෙයි ඇත්තටම ආරක්ෂා කරගන්න පුළුවන්. අපිම ඒ බුදුරජාන් වහන්සේගේ ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් නම් අපිටම පුළුවන් නම් මේකේ ජීවමාන සාධක බවට පත් වෙන්න. නැත්නම් අපිටම පුළුවන් නම් එදා බුදුන් වහන්සේ යම් දෙයක් මේ ප්‍රකාශ කළා නම් අදටත් ඒක වළංගුයි කියලා Taman තුලින් පෙන්න ගන්න පුළුවන් නම් අන්න ඒකමයි මම හිතන්නේ බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ලොකුම ප්‍රතිපත්ති පූජාව. ඒකමයි අද අපිට කරන්න පුළුවන් මේක අදටත් වළංගුය අදටත් මේක වඳ වෙලා ගිහිල්ලා නැහැය. අදත් මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා අපිට යම මේ හැකියාවක් පෙන්වන්න පුළුවන් නම් නැත්නම් මේ ඒක අපි තුලින්ම සනාථ කරගන්න පුළුවන් නම් අන්න ඒකම තමයි අතර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තව දවසකට හරි ඉස්සරහට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් වෙන්නේ. ඒ නිසා අද අපි ඒ කරුණුත් එක්ක අපි අද සාකච්ඡාව මේ સમાપ્ત කරමු. ඉතින් අද පැයකට අධික කාලයක් අපි සියලු දෙනා එකතු වෙලා මේ නිවන නීම දේශනා මාලාවේ 8 වෙනි දේශනාවේ කොටසක් සාකච්ඡාවට බඳුන් කළා. ඒ වගේමයි අතීත ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් කොහොමද මේ බුදුදහමට ඉන්දියාවේ අත්වෙච්ච ඉරණම කියන කාරණාව සම්බන්ධව අපි යම් සාකච්ඡාවක් කළා. ඉතින් අද අපි මේ බඳු කාරණා සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් යම් කුසලයක් ජනිත වුණා නම් ඒ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසන්න සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් මේ වැළහීගෙන යන බුද්ධ ශාසනය කෙසේ හෝ තව දවසක් හරි ජීවත් කරව ගන්න අපි තුලින්ම මේ ධහම ප්‍රත්‍යක්ෂ කරගන්න. අද දවස පුරාත් රැස් කරගත්තා වූ මේ කුසල්, මේ සාකච්ඡාවෙන් රැස් කරගත්තා වූ සියලු කුසල් හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි ettavata cha digata sajjayana කරලා පින් අනුමෝදන් කරමු. ettavata cha amhe